අද අපි විශේෂ දේශනාවක් කරලා මාස 3ක් 4ක් තිස්සේ කරගෙන ගිය භාවනා වැඩසටහන නවත්තලා ඊට පස්සේ අපි නැවත අලුතෙන් භාවනා වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන්නේ ලබන මාසේ 4 වෙනිදා. එතකොට 29 වෙනිදා අපි නිමාඩු දෙනවා පොඩ්ඩක් වෙනසක් තේරෙන්න. 28 28 වෙනිදා 28 වෙනිදා නිමාඩු දෙනවා පොඩ්ඩක් වෙනසක් තේරෙන්න. එකක් නවත්තලා ඊට පස්සේ අගක් ආරම්භ කරනවා කියන එක පිළිබඳව හැඟීමක් ඇති වෙන්න. ඒකයි. එතකොට අද 21යි. එතකොට දැන් ওই කට්ටිය ලබාගෙන තියෙන මාර්ගඵල පිළිබඳව විස්තරයක් තමයි මම කරන්නේ. තේරුණා නේද? මාර්ගඵල සන්දෘෂ්ටිකවම ලැබෙන්න ඕනේ. සම්දිට්ඨිකයි. අකාලිකයි. ඒහි පස්සිකයි. පච්චත්තං වේදිතංගෝ. එතකොට මෙන්න මේ ලක්ෂණයට අනුවයි පල් ලබා ගන්න ඕනේ. මොනවද අපිට ලබන්න තියෙන ඵල? සතර සතිපට්ඨානය දකින්න ඕනේ. සතර ඉද්ධිපාද තමා තුළ ඇති වෙන්න ඕනේ. සතර සම්‍යක්ප්‍රදම් වීර්යය තමන් තුළ ඇති වෙන්න ඕනේ. පංච ඉන්ද්‍රිය පංච බල තමන් තුළ ඇති වෙන්න ඕනේ. සත්බොජ්ජංගේ තමන් තුළ ඇති වෙන්න ඕනේ. ඊළඟට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වෙන්නේ. මෙන්න මේවා තමයි මාර්ගඵල කියන්නේ. සද්ධර්ම මාර්ගයේ ගමන් කරන ලබන ඵල. සද්ධර්ම මාර්ගයේ තමයි ඔය කට්ටිය ගමන් කළේ කුසල මාර්ගය කියලාත් ඔකට කියනවා. ඒකට සෝවාන් මාර්ග සෝතාපත් සෝවාන් සෝවාන් මාර්ගය කියලාත් කියනවා. කුසල මාර්ගය කියලා කියනවා සත්පුරුෂ භූමිය කියලා කියනවා. අපිට ඕන කරන ඵලය තමයි ප්‍රඥාව අනවබෝධය නිසා තමයි අපි මේ සංසාරේ දුක් විඳින්නේ. අනවබෝධය කියන්නේ අවිද්‍යාව. ඒක තමයි අපිට ලැබෙන අවසාන ඵලය. මොකද්ද විද්‍යාව කියන ඵලය? අවිද්‍යාන්ධකාරයේ දුරු කරලා විද්‍යාව කියන ඵලයට තමයි අපි යන්න ඕනේ. අනවබෝධයේ හැවත් අවිද්‍යාව නිසා තමයි අපි යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් ඉපදී ඉපදී මෙරි මෙරි මේ දුකටපත් වෙන්නේ. මේ සසර ගමන දිගටම යන්නේ. එතකොට සසර දුකින් අත මිදෙන්න නම් අපි ප්‍රඥාව කියන ඵලයටයි යන්න ඕනේ. ප්‍රඥාව කියන ඵලයට හොඳ නමකුත් තියෙනවා. අඤ්ඤා කියලා කියනවා. අඤ්ඤා. අඤ්ඤා කියලා කියන්නේ දැන ගැනීම සම්පූර්ණ පරිපූර්ණත්වය. එතන තමයි රහතන් වහන්සේ වැඩ ඉන්නේ. අඤ්ඤා කියන තැන. ඔය අඤ්ඤා කියන එක සෝවාන් ඵලයටපත් වෙනකොට ලැබෙනවා. එක්තරා ප්‍රමාණයකට හතරෙන් එකක් අඤ්ඤා වෙනවා. හතරෙන් දෙකක් අඤ්ඤා තත්ත්වයටපත් වෙන්නේ අඤ්ඤා කියන්නේ දැනීම කියන එක ප්‍රඥාව දැන් අපි කතා කරනෝනේ සක්‍රදාගාමී මාර්ගයේ ඵලයේ කියලා. සක්‍රදාගාමී ඵලයටපත් වෙනකොට හතරෙන් දෙකක් අඤ්ඤා වෙනවා. අනාගාමී මා ඵලයටපත් වෙනකොට හතරෙන් තුනක් අඤ්ඤා වෙනවා. අරිහත් ඵලයේ කියලා කියන්නේ පරිපූර්ණ අඤ්ඤා කියන එකයි. පරිපූර්ණ අඥා කියලා කියන්නේ निराවරණ ඥානය. එතකොට මේ පරිපූර්ණ අඥා කියන හේවත් මහා විද්‍යාව මහා ප්‍රඥාවට යන්න ඉස්සරලා ලබන ඵල තමයි මම මේ පෙන්වන්නේ. ඒව ලබන්න වෙනවා. ඒව ලබන්න නැතුව යන්න බෑ අපිට. එතකොට මාර්ගය මොකද්ද? සං ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව. ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ සත්පුරුෂයෙක් වෙත යන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරගත්තා වූ ධර්මයේ අසා දරාගෙන සිතා විමසා බලන්න ඕනේ. ඊළඟට ක්‍රියාත්මක භාවය තුලින් හෙවත් තමා තුලින් අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේක තමයි මාර්ගය. ඒ මාර්ගයේ දිගේ ගමන් කරනකොට අපිට පළවෙනි අඥා කියන එකටපත් වෙන්න පුළුවන්. පළවෙනි අඤ්ඤා කියලා කියන්නේ සම්මාදිට්ඨිය. දැන් ඔය පින්නතුන් අහලා තියෙනවා ධම්සක්කයතුන් සූත්‍ර දේශනාව අවසානයේදී අඤ්ඤාති වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාති වතබෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ දැනගත්තා කොණ්ඩඤ්ඤ දැනගත්තා කියනවා. එතකොට කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ හාමුදුරුව රහත් වුණා නෙමෙයිනේ. සෝතාපන්න වුණා එතන මොනේ එකයි. සෝතාපන්න වුණා. අන්න එතනින් තමයි අඤ්ඤා කියන එක ආරම්භ වෙන්නේ. හතරෙන් එකක් අඤ්ඤා වෙන්න ඕනේ. මොනවද අඤ්ඤා වෙන්න ඕනේ? චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්පොඥංග. ඔන්න ඔය ටික හතරෙන් එකක් අඤ්ඤා වෙනකොට තමයි සම්මා දිට්ඨිය කියන தത്വයටපත් වෙන්නේ. එතන ඉඳන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔන්න කෙලින්ම ප්‍රධාන මාර්ගයට වැටුණා. නිවන් මාර්ගය. ඔය නිවන් මාර්ගයට යන අතුරු පාරක් තියෙනවා. ඒ අතුරු පාර ගැන තමයි මම මේ කතා කළේ. සත්පුරුෂයෙක් ළඟට යනවා, ධර්ම ශ්‍රවණය කරනවා, සිත විමසා බලනවා, ක්‍රියාත්මක භාවය තුළින් අවබෝධ වෙනවා. එතෙන්දී අපිට ලැබෙනවා ප්‍රඥාවේ කොටස් දෙකක්. ප්‍රඥාවත් කොටස් තුනකට බෙදෙනවා. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා. ඔය සත්පුරුෂ භූමිය තුලදී ඔයගොල්ලන්ට ලැබෙන්නේ සුතමේ පඤ්ඤා හා චින්තාමේ පඤ්ඤා. ඒ චින්තාමේ පඤ්ඤාව භාවනාත්මකව දිගටම කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ප්‍රායෝගිකත්වයේ තුලින් භාවනාමය පඤ්ඤා කියන தത്വයට යනවා. භාවනාමය පඤ්ඤා කියන්නේ අඤ්ඤා කියන එකයි. අඤ්ඤා හතරෙන් එකක් අඥා වෙනවා ඔය සෝවාන් මාර්ගයේ අවසාන වෙනකොට. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන එක. විනිවිද පේන්න පටන් ගන්නවා. මොනවද විනිවිද පටන් ගන්නෙ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය. විනිවිද පේනවා. එතකොට මේ ත්‍රිලක්ෂණය කියන්නේ ලෝකයේ යථාර්ථය. මෙන්න මේ ලෝකයේ යථාර්ථය නොදැනීම නිසා ලෝකේ නිට්ටයයි සැපයි හොඳයි කියන මුලාවටපත් වුණා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මුලාවක් මේක. වැරදි දැකීම කියනවට වඩා මම මේකට කැමති මුලාවක් කියලා කියන්න. දකින්න බෑ නැති දෙයක්. ඇති දෙයක් එපායි දකින්නේ. මේ මේ ආත්මදික්තිය කියන අවස්ථාව ඉන්නේ ඔන්න ඔය මුලාවත් සමග. අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යාවෙන් ආත්මදික්තියට යනවා. ආත්මදිට්ඨිය කියන වචනේ තේරුම ආත්ම කියන වචනේ තේරුම නිට්ටයයි සැපයි හොඳයි කියන එකයි. ආත්ම කියන වචනේ තේරුම. දිට්ඨි කියන්නේ පිළිගැනීම. එතකොට ලෝකය නිට්ටයයි සැපයි හොඳයි කියන පිළිගැනීම තමයි ආත්ම දිට්ඨිය කියලා කියන්නේ. ඒක ඇති වුණේ මක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් ආත්ම දිට්ඨියට ගියා. කියන්නේ ආත්මදිට්ඨිය කියන්නේ අසත් ධර්මයක්. අසත් ධර්මයක්. අසත් ධර්මයේ වනාහි අනායාසයෙන්ම වැඩෙනවා. මොකද ලෝකේ අසත් ධර්මයක් නේ. ලෝකේ ප්‍රകൃතිය අසත්. ඒක නිසා මේ අසත් කියන දේවල් අනායාසයෙන්ම වැඩෙනවා. ආයාසයක් ඕනේ එතකොට මෙන්න මේ අසත් ධර්මයේ හෙවත් ආත්මදිට්ඨිය වැඩුණා. කොහොමද වැඩුණේ? ලෝකය නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි සැපයි සැපයි සැපයි සැපයි සැපයි නිට්ටයයි හොඳයි හොඳයි හොඳයි කියලා වැටුණා. ආන්ගේ ආත්ම දිට්ඨියේ වැඩි ගිය අවස්ථාව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය. එතකොට දැන් මේ සක්කාය දිට්ඨිය නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ බලවේගය කියන්නේ මොකක්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි මේක තමයි ලෝකයේ ඇත්ත මේ ලෝකේ හටගෙන තියෙන වේගයක් තුළින් අනිත්‍යයි කියන්නේ ඒකයි චලනයක් තුළින් ශක්තියින් හටගන්නවා ශක්ති පහක සංකලනයේ ලෝකයයි ඒ ලෝකයේ පැතිරලා තියෙන්නේ හිස් බව කියන ශක්තියම තුළ මේක තමයි ඇත්ත ඊට මේක නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් එතන දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් එතන වටිනා දෙයක් වෙන්න බෑ. මෙන්න මේකයි ලෝකයේ පිළිබඳව ඇත්ත. මෙන්න මේ ඇත්ත දැන ගැනීම තමයි විද්‍යාව කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ ඒකයි. අතන අවිද්‍යාව, මෙතන විද්‍යාව. දැන් මේ අවිද්‍යාව නිසා හටගත්තා වූ ආත්මදිත්‍යය ආත්මදිත්‍යයේ දැඩි බව නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. මොකද්ද ප්‍රතිවිරුද්ධ බලවේගය? විද්‍යාව. අවිද්‍යාවට විද්‍යාව. මිත්‍යාදිට්ඨියට සම්මාදිට්ඨිය. ගින්දරට ජලය. අඳුරට ආලෝකය. එහෙම නේද? ප්‍රතිවිරුද්ධ බලවේගය. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මිත්‍යාදිට්ඨිය, මිත්‍යාදිට්ඨියට සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් යථාර්ථය දැනීම කියන එක බලවේගය යවනවා. කොහොමද යවන්නේ? සත්පුරුෂයෙක් ළඟට යනවා සුතමේ ප්‍රඥා කියන එක ලබා ගන්නවා. ඊළඟට සිතනවා විමසනවා චින්තාමේ ප්‍රඥාව ලබා ගන්නවා. චින්තාමේ ප්‍රඥාව ක්‍රියාත්මක භාවයට යොමු කරලා භාවනාමේ ප්‍රඥාව ලබා ගන්නවා. අන්න දැන් ඒක තමයි ඔය කට්ටිය ලබාගත් පළවෙනි අවස්ථාව. ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි මේකෙත් ඉස්සල්ලාම දකින්න කියලා තියෙන්නේ දුක. ගැන දුක කියන්නේ ඵලයක්. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව තමයි සත්‍ය දකින්නේ. පටිච්ච සමුප්පාද න්‍යාය දකිනකොට ඉස්සල්ලාම් දකින්න ඕනේ ඵලය. ඒක නිසා මම මේ පින්නතුන්ට ඵලය තමයි පෙන්වන්නේ. ආපු දවසේ ඉඳන්ම පෙන්වන්නේ ඵලය. ඵලය පෙන්වුවා මොකද්ද දුක. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කයට අනුව දුක පෙන්වනවා. වේදනාවට අනුව දුක පෙන්වනවා. ඈ මතකයිනේ ඒවා මතක තියෙන්න ඕනේ. මතක තබා ගැනීම මා සතු නෑ. මා සතු දේශනා කිරීම විතරයි. ඒක ඔය කට්ටියගේ ඇති වැඩක්. ඈ සිතට අනුව දුක පෙන්වනවා. තනිකරම සිතක් කියන්නේ දුකක් කියන තැනටම කියලා දුන්නා නේද? වේදනාවේ සුඛ වේදනාවට වඩා දුක් වේදනාව හොඳයි කියන තැනට මම කිව්වා නේද? ඒගොල්ලෝ මං සම්පූර්ණයෙන් පරිවර්තනයකටපත් කළා. සුඛ වේදනාවට වඩා දුක් වේදනාව හොඳයි කියලා මං කියෝය කට්ටියලවා. ඉතින් ආයෙ කතා කරන්න දෙයක් තියෙනවා. දුක් වේදනාවක් දුකක් නම් මේ සුඛ වේදනාවක් දුකක් නම් 아무තෙන් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට සිතක් කියන්නේ දුකක් කියන තැනට මම කටයුතු කළා. කියලා දුන්න. ඊට පස්සේ මේ දුක හටගන්නේ ස්වභාව ධර්මයෙන් බවක් කියලා දුන්න. අනිත්‍ය බව. මෙන්න මේ විදිහට ලෝකෙහි යථාර්ථය දැනුවත් කරගෙන අපි දැන් ඉදිරියට ආවා. ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි කියාගෙන දැන් මොකද්ද අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඉදිරිපත් කළා ප්‍රතිවිරුද්ධ ප්‍රබල මම මේ ප්‍රබල කියන වචනේ දැම්මේ මොකද අතන තියෙන දුබල ලෝකයේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා මුලාවක් එතන තියෙන්නේ පිළිගැනීමක් තියෙන්නේ තේරුණේ මෙතන තියෙන පිළිගැනීමක් නෙමෙයි එහෙනම් දැනීමක් තියෙන්නේ ආන් එකයි ප්‍රබල කියලා කිව්වේ ඉතින් මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන මිත්‍යා දිට්ඨිය නැති කරන්න නම් මෙන්න කළ යුතු වැඩේ. ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් දමන්න ඕනේ. ඒ බලවේගය තමයි මම මේ පින්නතොන්ට දැම්මේ. ඊට පස්සේ මම කිව්වා ඉස්සල්ලාම දුක පෙන්වනවා ඊළඟට අනිත්‍ය බලන්න කිව්වා ඊළඟට අනාත්මය බලන්න කිව්වා. අනාත්මය කියන්නේ ස්වකීය වසඟේ පවතින්නේ නැති බව කියන එකයි. ඇති වෙනකොටම නැති වේවි නම් හිතෙන්වත් දැන් පළක් නෑ නේද? ඇති වෙනකොටම නැති වේවි නම් හිතෙන්වත් දැන් පළක් නෑ. ඈ තමන් කියන දේ අහන්නෙත් නෑ. අනාත්මයි කියන්නේ ආන්නේ ඒක. කිසිම වටිනාකමක් නෑ. තමන් කියන දේ අහන්නෙත් නෑ. ආන්නේ අනාත්මය දකින්න තමයි මම මේ උද්‍යව්‍ය ඥානය කියන කමඨාන සකස් කරලා දුන්නේ. මම සකස් කළා නෙමෙයි බුදුහාමුදුරුව පෙන්ලා තියෙන දේවල් කියා දෙනවා. උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥානය කියන්නේ නවමහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය. නව මහා විදර්ශනා ඥානෙ පළවෙනි ඥානෙ මෙන්න මෙතන තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි ditthi විසුද්ධි ඊළඟට කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි එතකොට මෙන්න මේ සප්ත විසුද්ධියත් හතරෙන් එකක්වත් වැඩෙන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන පුද්ගලයෙකුට ওই සප්ත විසුද්ධිය හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. මේවා ওই පින්නතුන්ට වැඩිලා තියනවාද කියලා හිතාගන්න තමයි මම දේශනාව පවත්වන්නේ. දූෂණය වෙච්ච සීලය හා එහෙම නැත්නම් අපරිසුද්ධ සීලය හා පරිසුද්ධ සීලය. අවිසුද්ධ සීලය සහ විසුද්ධ සීලය. අවිසුද්ධ සීලය කියන්නේ මොකේද? අපායට බයෙන් දිව්‍ය ලෝකයට කෑදරකමින් යම් කෙනෙක් සීලයක් ආරක්ෂා කරනවා නම් ආන් ඒ සීලය තුල තියෙන තණ්හාව තණ්හාව තියෙන්නේ ඒක අවිසුද්ධයි අවිසුද්ධයි විසුද්ධ සීලය කියන්නේ තණ්හා මාන ditthිය වලින් නොමඩන ලද යම් සීලයක් තියෙනවා නම් ඒක විසුද්ධයි එතකොට මේ විසුද්ධ සීලය ඇති වෙන්න නම් ඉස්සල්ලා අපිට ලැබෙන්න ඕනේ සද්ධාව. සද්ධාව ඇති වෙන්න ඕනේ. සද්ධාව කියන්නේ දැනපෑදීම. ලෝකේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පහදිනවා. එතන ඉඳන් දැනීම කියන එක ප්‍රබලයි. දැනීම පදනම් කරගත්තා වූ පැහැදීම ප්‍රබලයි. පරිප්ලව පසාදස්ස පඥාන පරිපූර්ණතිය කියලා තියෙනවා. ප්‍රසාදයේ සැලේනම් ප්‍රඥාව නොපිරේ. ආන් ඒකයි දැන ප්‍රසාදය ඇති කරගන්න කියලා කියන්නේ. දැනගන්නේ කොතනද? ඉන්න තැන. ඉන්නේ කොහෙද ලෝකේ? ලෝකේ යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒකනොත් ඉස්සලා දුක දැනගෙන නිර්වාණයට පහදිනවා සමගම එතන ඉඳන් මේ පුද්ගලයා කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරනවා මිසක් තවත් දිව්‍ය ලෝකයකටවත් බ්‍රහ්ම ලෝකයකටවත් සක්විති රජුලස් අස්සර රින්ගන්නවත් කරනවා නෙමෙයි. දිව්‍ය ලෝකෙත් ලෝකේ බ්‍රහ්ම ලෝකෙත් ලෝකය සක්විති රජුරෝ ඉන්නෙත් ලෝකේ. එතන ඉඳන් එයා තවත් ලෝකයකට රින්ගන්න බලාපොරොත්තු වෙනවද? නැහැ. අපායට බයත් නැහැ එයා. ඇයි? ශ්‍රද්ධාවන්තයෙක් අපාය යන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. කාටවත් හොල්ලන්න බෑ ඕවා. බුදුහාමුදුරෝ දේශනා කරපු දෙයකට අත ගහන්න කාටවත් බෑ. කිව්ව කිව්ව තමයි ආය. ශ්‍රද්ධාවන්තේ කපා යන්නේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය ශාවකෝ. ඒ අයට ගැන ආර්ය ශ්‍රාවකයෝ කියලා. නිවයන්වා තිරච්ඡාන යෝනින්වා පිත්ති විසයන්වා උපපජ්ජිස්සතිති නේතන්ටානං විජ්ජති. මේවා පාලි නොදන්න අයට තේරෙන්න ඕනේ. එයා නිරේතවත් ත්‍රිසංයෝනියටවත් පෙත්තිවිසය කියලා කියන්නේ අපි පෙරේත ලෝකය කියලා කියන්නේ ඔන්න ඕක. කොටින්ම දුගතියට යන්නේ නැහැ. එච්චරයි. දැන් එයා දන්නවා. දන්නවා කියන බුදුහාඳුරෝ කෙරෙහි ගෞරවයෙන් යුක්තව එයා ඒක පිළියමන් තියනවා. එයා අපායට බය නැහැ. දිව්‍ය ලෝකයට ආසක් නැහැ. එයා හැම දෙයක්ම කරන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව ආන්ගේ සීලය තමයි සීල විසුද්ධි කියලා කියන්නේ. විසුද්ධ සීලය ඔන්න ඔතන තියෙන්නේ. ඔකට පාරමිතා කියලා කියනවා. පාරමිතා සීලය කියන. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයෙකුට සියලු දෙයක්ම පාරමිතා වෙනවලු. එයා හැම දෙයක්ම කරන්න කියන්නේ හිතන්නේ නිවන් දකින්න මිසක් තවත් ලෝකෙ කොහාටවත් රින්ගන්න නෙමෙයි. එහෙමනම් ශ්‍රද්ධාවන්තයා කරන කියන හැම දෙයක්ම පාරමිතා නම් වන්නේය. ඔන්න ඔය කට්ටිය ලබාගෙන තියෙන ඵල මේ මම කතා කරගෙන යන්නේ. කොහෙන් කොහෙන් කියයිද දන්නේ නැහැ. ඒවා තියනවද කියලා බලන්නකෝ. ඒතර ශ්‍රද්ධාව ඇති වෙනකොටම තමන් කරන හැම දෙයක්ම පාරමිතා බවටපත් වෙනවා. පාරමිතා පුරන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයෝ. පාරමිතා පුරන්නේ කවුද? ආර්ය ශ්‍රාවක. එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙනකොටම ආර්ය භූමියෙහි පිලිසඳ ගන්නවා. අන්න එතන පුද්ගලයෝ දෙන්නේ පෙන්눔 කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. ශ්‍රද්ධානුසාරය කියන්නේ ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා ධර්මයක් සිත සිතමින් විමසමින්. මේ පුද්ගලයෝ දෙන්නේ කුණාට සුළු වෙනසක් වෙ දෙන්න අතර තියෙන්නේ ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්මයේ සිතා විමසා බලාගෙන ඉදිරියට යනවා. මේ පුද්ගලයෝ දෙන්න තමයි සෝවාන් මාර්ගස්ත කියලා කියන්නේ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයෝ ආර්ය පුද්ගලයන් අතර පළවෙනි පුද්ගලයා. ප්‍රත්‍යඥයෙක් නෙමෙයි. හැබැයි ඒ අවස්ථාව වෙනකොට සම්මාදිට්ඨිය ඇති කරගන්නේ නැහැ. සම්මාදිට්ඨිය නෑ යාට. පළලාභී ආර්ය පුද්ගලයෙකුත් නෙමෙයි. පළලාභී ආර්ය පුද්ගලයෙක් නෙමෙයි යා. යා සුපටිපන්න නෑ, උජුපටිපන්න නෑ, ඥායපටිපන්න නෑ. එහෙනම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න නැති ආර්ය ශ්‍රාවකයෝත් ඉන්නවද කියන එකයි දැන් ප්‍රශ්නේ. ඉන්නවා ඉන්නවා. මේ පළවෙනි පුද්ගලයා තුල නෑ. නමුත් ආර්ය පුද්ගලයෙක්. සුපටිපන්න කියලා කියන්නේ යහපත් ප්‍රතිපදාවට ඇතුළු වුණා කියන එකයි. සම්මා දිට්ඨිය ඇති වුණා කියන එකයි. අන්න එතනින් තමයි උජුපටිපන්න. දැන් ආයේ කොහෙවත් යන්නේ නැහැ. කෙලින්ම යනවා. උජුපටිපන්නයි. ඍජු යනවා. ඥායපටිපන්නයි. එයා නිවන් දැකීමේ න්‍යායට අහු වෙලා තියෙන්නේ. තේරුණා නේද? එයා හැම දෙයක්ම ඒ න්‍යායට අනුව තමයි කරන්නේ. සාමීජි පටිපන්න එයා නිතරම ධර්මයේ ගැනමයි කතා කරන්නේ. සම්ප්‍රප්පලාප කියන්නේම නෑ එයා. සාමීචි කර්ම කියලා කියන්නේ. සතුරු සාමීචි කියලා කියනවානේ. සතුරු සාමීචි කියන එක නම් සම්ප්‍රප්පලාවට සාමාන්‍යයි කියනවා. සතුරු සාමීචි එන්නේ ආර්ය පුද්ගලයෙකුට. ධර්මයේ ගැන කතා කරන්න, ධර්ම සාකච්ඡා කරන්න කැමතියි. තේරුණේ? මෙන්න සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටි සාමීචි පටිපන්න, ඥායපටිපන්න කියන ගුණ. ඒ ගුණ සියල්ලක් මේ ඉන්නේ සම්මාදිට්ඨිය ඇති වෙනවා සමගම. සම්මාදිට්ඨිය ඇති වෙන්න ඉස්සෙල්ලා එයා එයාට ඒ ගුණ නැහැ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට ඒ ගුණ නැහැ. එයා සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා ඉදිරියට යන පුද්ගලයෙක්. ශ්‍රද්ධාවෙන් යන්නේ. කොහොමද? ලෝකය දුකයි දුකයි දුකයි කියලා හැම ඉරියව්වක් ළඟදීම දැනගෙන. එතන දැනීම ඈ එතන දැනීම තියෙන්නේ. දැනීම මත පදනම් වුණා වූ ශ්‍රද්ධාව තමයි අතුණන් ළඟ තියෙන්නේ. ලෝකය දුක නම් ලෝකෝත්තර නිර්වාණය සැප විය යුතුයි. අන්න පැහැදිලි මෙතනින් ඇති වෙන්නේ. දැන පැහැදීම කියන්නේ ඕකයි. ධම්මේ අවිච්ඡප්පසාදය කියන්නේ ඕකයි. තව තියෙනවා පැහැදීම කියලා වචනයක් තුනුරුවන්ගේ ಗುಣ දැනගෙන පැහැදීම කියලා. ඒ උගාක් වේ සෝතාපට්ටි සංයුත්තේ හැමතැනම තියෙන්නේ සෝතාපන්න පුද්ගලයෙකුට තියෙනවා සෝතාපට්ටි අංග හතරක්. චතුසු සෝතාපට්ටි අංගීසු සමන්නාගතෝ කියලා තියෙන්නේ. මොකක්ද මේ සෝතාපට්ටි අංග හතර? බුදු ගුණ දැනගෙන පැහැදීම. දහම් ගුණ දැනගෙන පැහැදීම. සංඝ ගුණ දැනගෙන පැහැදීම අරියකන්ත සීලය. එතකොට මේ ටික තියෙන්නේ සෝතාපන්න පුද්ගලයෙක් තුල මිසක් සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් තුල නෑ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. සෝතාපට්ටි අංග ඇති වෙන්නේ සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ. ඒතර සෝවාන් මාර්ගය තුල ඉන්න කෙනෙකුට ඕවා නෑ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් දන්නේ නැහැ බුදුහාඳුරෝ සම්මා සම්බුද්දයි කියලා. ධර්මයේ ස්වකතාවයි කියලා දන්නේ නැහැ. ප්‍රත්‍යඥයෝ ගැන කවර කතාවද නේද? ප්‍රත්‍යඥය ඉතින් කියනවා බුදුහාඳුරු සම්මා සම්බුද්ධයි සොමේ අරහං අරහං සුගතෝ සුගතෝ කියලා කියනවා. ඒක කීමක් පමණයි. දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ධර්මයේ සම්දිත්තිකයි කියන සංඝයා සුපටිපන්නයි කියලා දැනගන්න නම් තමන් මේ සම්බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුළින් ප්‍රතිඵල ලබන්න ඕනේ. අන්න එතකොට බුදුහාමුදුරන්ට අනුන්ගේ දුක් නිමා දෙන්න පුළුවන් බව දැනගන්නවා. සෝතාපන්න වෙනකොටම තමයි දැනගන්නේ. එතනින් එහා මෙහා දැනගන්න බෑ. එතනින් එහා කට්ටිය දන්නවා. ධර්මයේ සම්දිත්තිකය කියලා දැනගන්න නම් Taman සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. එතකන් දැනගන්න බෑ. සංඝයා සුපටිපන්නයි කියලා දැනගන්න නම් Taman සුපටිපන්න වෙන්න ඕනේ. එහෙනම් දන්නේ කොහොමද? මේ ඔක්කොම පච්චත්තම්. පච්චත්තම් පච්චත්තම්. තමා තුළින්මයි දැනගන්නේ. එතකොට දැන් සෝවාන් ඵලයටපත් වුණ පුද්ගලයෙක් සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලා එයින් නැගී සිටිනකොටම තමන්ට පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා දැන් තමන් කවුද සෝතාපන්න පුද්ගලයෙක්. සෝතාපන්න පුද්ගලයෙක් කියන්නේ සුපටිපන්න උජුපටිපන්නතාවී පුද්ගලයෙක්. සාන්දෘෂ්ටික ඵල ලබාගත් පුද්ගලයෙක්. සසර දුක් 99.99ක් නැති කරගත් පුද්ගලයෙක්. තව තියෙන චූට්ටයි. හැබීටයි. එහෙම නැනේ. සෝතාපන්න පුද්ගලයා කියන්නේ තව ඊටා සුළු වේලාවකින් නිවන් දකින්න රහත් වෙනවා කියන එකයි. බය වෙන්න ඇති නාතේ කියනකට. මම ඔවා කියන්නේ මෙන්න මේ විදිහට. මේ සංසාරය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මේ මහ පොළොවේ වැලියට ගන්නට අපි ඉපදිලා ඇති. එහෙම කිව්වත් වැරදි. වැඩි හරියක් ඉපදිලා තියෙන්නේ කොහෙද කියලා පරීක්ෂණයක් පැවැත්වුවොත් දුගතිය. බල්ලු බලල්ලු වෙලා, නයි ගැරන්ඩි වෙලා, තිරිසන් වෙලා, ඈ නිරයට ගිහිල්ලා, පෙරේතය වෙලා යා ඉපදිලා තියෙන්නේ. වැඩි හරියක්. එතකොට කලාතුරකින් තමයි උත්තරම මනුස්ස ජීවිතයක් ලබාගෙන උප්පත්තියක් ලබාගෙන තියෙන්නේ කලාතුරකින්. 14ක් විතර ප්‍රමාණයක් ගන්න. මහ පොළේ වැඩි වලින් 14ක් විතර ගන්නකො අන්න සුගතිගාමී වෙච්ච අවස්ථාව. දැන් බලන්න 14යි අනික් වැඩ ටිකයි. දැන් සෝතාපන්න වුණා කියලා කියන්නේ තවම ආත්ම භාව හතයි ඥානට දුක් විඳින්න තියෙන්නේ. තව ආත්ම භාව හතයි. හතයි. ඒ ආත්ම භාව හතක් දුක් විඳින්න තියෙන්නේ තව තිසා දිව්‍ය ලෝකේ. දුක තියෙන්නේ මේ. දැන් මේ මහ පොළවේ වැලියට වලින් වැලියට හතක් අයින් කරලා තියන්න. අතලොසක් නෙමෙයි. වැලියට හතක් අයින් කරන්න. චූට්ටයි නේද? චූට්ටයි නේද? ආන් ඒකයි මං කිව්වේ 99.9ක් දුක් නිමාගෙන ඉවරයි කියලා. සතුටුයි නේද? ඈ අන්න එතෙන්ද එයා දැනගන්නවලු බුදුහාමුදුරන්ට අපේ දුක් නිමා දෙන්න පුළුවන් බව. සෝතාපන්න පුද්ගලයා තමයි දැනගන්නේ ඒක. බුදුහාමුදුරන්ට අපේ දුක් නිමා දෙන්න පුළුවන්. මොකද්ද මේ ගුණය? සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ. පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන තමාගේ දුක් නිමාගෙන අනික් අයගේද දුක් නිමා දීමට සමත් වන හේයින් සම්මා සම්බුද්ධ නම් වනසේක. මෙන්න සම්මා සම්බුදු ගුණේ දකින්න ඇති. ඉස්සල්ලාම් දකින්නවා කියන්නේ ඕක තමයි. සම්මා සම්බුද්ධ කියන ගුණය. තේරුණේ? ඊළඟට එයා හිතනවා මෙහෙම. එහෙනම් මේ උතුමන් වහන්සේට මේ ලෝකේ තියෙන සියලුම සම්පත් සියලු දෙවි මිනිසුන් විසින් උස්සගෙන ගිහිල්ලා <coughs> උන්වහන්සේගේ ශ්‍රී පාද පත්මේ ළඟ තබා පූජා කළා. මදි කියලා හිතෙනවා. මදිනේ. මේ ලෝකේ තියෙන ඔක්කොම සම්පත් ගිහිල්ලා උන්වහන්සේගේ ශ්‍රී පාද පත්මේ ළඟ තබා පූජා කළත් මදි කියලා හිතෙනවා. මෙන්න අරහන් මේ. මේ තියෙන අරහන්. අරහන් කියන්නේ සියලු දෙවි මිනිසුන් කරන්නා වූ පුද පූජාවන් පිළිගැනීමට සුදුසු වනෙහින් අරහන් නම් මනසේක. මේවා දකින්නේ සෝතාපන්න පුද්ගලයෝ දකින්නේ. සකදාගාමි අනාගාමිනි උත්තමය දකින්නේ. තේරුණා නේද? ඇත්ත වශයෙන් මේ සතුට කියන එක පින්නතුනේ මේ තැන්වලට ගිහිල්ලා බලන්න ඕනේ. මම සක්‍රදාගාමි ඵලයටපත් වෙච්ච වෙලාවේ මම මේ වගේ වෙලාවට මං හිතන්නේ විහාරයට මං ගියා නිකමට වාගේ. ගිහිල්ලා මං පාර බුදුහාරු දෙය බලාගෙන හිටියා. පුදි පිළිමෙලිය. මට ඒක පාරට ආවා පුදුම බලයක් ආවා බුදු අම්මේ මට මේ උත්තම සැපත ලබා දුන්නේ මේ උතුමන් වහන්සේ නේද කියලා එකපාරට හෝස් ගාලා හැඟීමක් ආවා. ඒ එක්කලම පොළ ඔළුවේ ඔළුව බිම තියාගෙන පැය පැය භාගයක් මං ඇඬුවා. ඇත්තමයි. ඔළුව බිම ගහගත්තා බිම ගහගෙන පැය භාගයක්ම ඇඬුවා මං. ඇඬුවේ මොකටද? දුකෙන් නෙමේ සතුටෙන්. ඉවස ගන්න බැරි සතුට. මේ ඉහළ තලවලට යනකොට බුදුහාමුදුරුවෝ පේනවා කියන්නේ මොකයි? තේරුණා නේද? ඉහළ තලවලට යන්න යන්න තමයි බුදුගුණ පේන්න පටන් ගන්නෙ. ඉවසගන්න බැරුව ගියා මට සතුට. අඬන්න පටන් ගත්තා. ඉතින් මම මේ කිව්වේ බුදුගුණ දහම් ගුණ දැනගන්න අඩුම තරමින් සෝතාපන්නවත් වෙන්න ඕන. ධර්මයේ සම්දිත්තිකයි කියලා දැනගන්න සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබන්න එපා නේද? සම්දිත්තිකයි කියන්නේ මොකද? මෙලවම් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක නේද? සංඝයා සුපටිපන්නයි කියලා දැනගන්න තමනු සුපටිපන්නතාවයට පත් වෙන්න ඕනේ නේද? නැත්නම් දැනගන්න පුළුවන්ද? බෑ. එහෙනම් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ දැනගන්න පුළුවන් සෝතාපන්න පුද්ගලයෙකුට පමණයි අඩුම වශයෙන්. එතනින් ඉහළ කට්ටිය හොඳටම දන්නවා. හ්ම්. එහෙමනම් මේ මුල් අවස්ථාවේදී දැන පැහැදීම කියන්නේ මොකද්ද? ධම්මේ අවිච්ඡප්පසාදේ කියන්නේ මොකද්ද? ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා ඒ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් ගැන මේ කියන්නේ. මොකද්ද මෙතන දැනගන්න ධර්මය? ධර්මයේ සම්දිත්තිකය කියලා නෙමෙයි දැනගන්නේ. බුදුහාඳුරෝ සම්මා සම්බුද්ධයි කියලා නෙමෙයි දැනගන්නේ. මෙතන දැනගන්නේ ලෝක ධර්මය. ලෝක ධර්මය. ලෝකය කියන්නේ කුමක්ද කියලා දැනගන්න. ලෝකය කියන්නේ කුමක්ද කියලා දැනගන්නකොටම පහදින්නේ කොහාටද? නිර්වාණයට. ලෝකය කියන්නේ දුකක්. ලෝකය කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක දැනගන්නකොටම එයා නිර්වාණයට පහදිනවා. අන්න එතන ඉඳන් කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරනවා. ඒව තමයි පාරමිතා කියන්නේ. පාරමිතා පූර්ණේ ආරම්භ වෙන්නේ ඔන්න ඔතනින්. මෙතන මාර්ගලාභියෙක් මිසක් ඵලලාභියෙක් නෙමෙයි ඉන්නේ. මොන මාර්ගයද ලැබලා තියෙන්නේ? සෝවාන් මාර්ගය. සම්මාදිට්ඨිය ඇති කරගෙන නැහැ තව. ඒ සඳහා ඉදිරියට ගමන් කරන ගුරුවරයා ආශ්‍රය කරගෙන ලෝකේ දුකයි දුකයි දුකයි කියලා දැනගෙන ඉදිරියට යනවා. දැන් අතන තියෙන්නේ ලෝකය සැපයි සැපයි කියලා මුලාවක් නෑ. දැන් මෙතන දැනීමක් තියෙන්නේ. දැන් මොකද සක්කාදිට්ඨිය වෙන්න ඕනේ? නැති වෙන්න ඕනේ. හරිම ශාස්ත්‍රීයයි නේද? බුද්ධිගෝචරයි නේද? ආ මේ গুপ্তাර්ථයක් නෑ බෙන්නතුනේ. බුදුදහම තුළ গুপ্তাර්ථයක් නෑ. පැහැදිලි බවක් විතරයි තියෙන්නේ. ඒකනේ විවටෝ විරෝචිත කියලා තියෙන්නේ. ධර්මයේ විවෘත වුණ තරමට බබලන්නේ. හැංගුණ තරමට බබලන්නේ නෑ. මේවා දැනගන්න ඕනේ සෝවාන් පවයට පත් වෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මේවා විවර වෙන්න ඕනේ, විවෘත වෙන්න ඕනේ. එතකොට තමයි බබලන්නේ. ඕවා තමයි මාර්ගඵල කියලා කියන්නේ. ඔයගොල්ල මම ළඟට ඇවිදilla සත්පුරුෂයෙක් ළඟට ඇවිදilla ධර්ම ශ්‍රවණය කළා, සිතුවා, විමසුවා, මෙන්න මේ ටික දැනගත්තා. ශ්‍රද්ධාව ඇති කරගත්තා. ශ්‍රද්ධාව ඇති කරගන්නකොටම ශ්‍රද්ධා ධන අන්න ශ්‍රද්ධා ධනෙ ඇති වුණා. ප්‍රතිින ඵල ඔය පණ තියෙනවද ඇති වෙලා? තියෙනවද? අන්න අපි මාර්ගඵල ලබා ගත්ත කියලා හිතා ගන්න. මේවා තමයි ඵල. සද්ධා ධන. ඊළඟට සීල ධන. සද්ධාව පදනම් කරගත්තා වූ සීලය තුල තණ්හා මාන දිට්ඨි නැහැ. එතන තියෙන කරුණාව මෛත්‍රිය. ශ්‍රද්ධාව පදනම් කරගත්ත සීලය තුල අපායට බයක් නැහැ. දිව්‍ය ලෝකයට ආසක් නැහැ. මාන්නකාරකමක් නැහැ, මිත්‍යාදිත්‍යයක් නැහැ. එතන තියෙන්නේ මොකද්ද? කරුණාවයි මෛත්‍රියයි. කරුණාවෙන් සියලු පව් හල යුතුයි කියලා තීරණය ගන්නවා. මෛත්‍රියෙන් කුසල් කළ යුතුයි කියලා තීරණය ගන්නවා. මෙන්න විසුද්ධ සීලය. ඔන්න සීල විසුද්ධිය. මෙන්න සද්ධා ධනය. මෙන්න සීල ධනය. මෙන්න සීල විසුද්ධියට කියන්නේ. මොකද කියන්නේ? තියනවාද ඒවා? තියනවාද? සීල විසුද්ධිය තියෙනව නේද? සද්ධා ධනෙ තියෙනව. සීල ධනයක් තියෙනව නේද? දැන් ඒ අය ලැජ්ජා බය කියන දෙක හොඳට තියෙනවා. ඒ කට්ටියට පව කරන්න ලැජ්ජයි බයයි. ඇයි Taman තීරණයක් අරගෙන තියෙන්නේ කිසිම පවක් කරන්නේ කියලා කලාතුරකින් හෝ මේ කඩා ගන්න සිද්ධ වුණොත් ලැජ්ජාවටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා කියන්නේ වහාම ආයත සංවරේ පීතනවා. මේක කැඩේ කියලා බයකුත් තියෙනවා. අන්න ලැජ්ජා බයයි. සද්දා ධන සීල ධන හිරි ධන ඔත්තප්ප ධන ලබාගත් ඵල මේ මොකක් හරි පෙට්ටියක් හරි උරයක් හරි අරන් ආව දාගෙන යන්න මට කියන්න අමතක වුණානේ අරන් එන්න පෝර බෑග් එකක් වගේ නෑ පින්නතුනේ මේවා එහෙම දාන්න ඕනේ මේවා අපේ චිත්ත સંතානය තුල තැම්පත් වෙලා තියෙන්නේ ඕනෙකට පුළුවන් නම් අරන් යන්න කියන්නේ පුළුවන් නම් මේ ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව ඕනම කෙනෙකුට කඩන්න කියන්න පුළුවන් නම් කඩන්න බෑ කාටවත්. මායයට තියා දෙයයන් ආශ්‍රය තියා කිසිම කෙනෙකුට කඩන්න බෑ විනාශ කරන්න බෑ ඔබ. දැන දැන පැහැදිලි. තේරුණා නේද? මෙන්න මේකයි දැන පැහැදීම කියලා කියන්නේ. අර අර පොත්පත් වල තියෙනවා ඕවා ගැන කිසිම ਵਿਚාරයක් නැතුව නිකන් ගුම්මේ මේ අමු අමුවට ලියලා තියෙනවා. දැනපැහැදීම කියලා කියන්නේ බුදු ගුණ දැනගෙන, දහම් ගුණ දැනගෙන, සංඝ ගුණ දැනගෙන පහදිනවලු. එතනින් ආර්ය භූමියට ඇතුළු වෙනවලු. ඒක වැරදි ඒක. හොඳට තේරුම් ගන්න. ඒ බුදු ගුණ දැනගෙන, දහම් ගුණ දැනගෙන, සංඝ ගුණ දැනගෙන පැහැදීම කියන්නේ ආර්ය පුද්ගලයෙක් කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන පුද්ගලයෙක්. ඈ? එතෙන් යන්නේ. මෙතන මෙතන දැන කියන දැනට එනකොට ප්‍රත්‍යඥයෙක් මේ දැනගන්නේ. ලෝකයේ දුකයි කියලා ආර්ය පුද්ගලයන් ළඟට ගිහිල්ලා අසාගෙන සිතා විමසා බලා දැනගන්නේ කවුද ප්‍රත්‍යඥයෙක් නේද? ඒතකොට මෙතන දැන කියන වචනේ තියෙන්නේ ප්‍රත්‍යඥයෙක් තුල. හැබැයි දැන ගන්නකොට මෙයා නිර්වාණයට පහදිනවා පහදිනකොටම ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදලා ආර්ය භූමියට ඇතුල් වෙනවා. මේක බොහොම පහළ මට්ටමක් වෙයි තියෙන්නේ. එතන දැන කියලා කියන්නේ. ඇත්ත වශයෙන් මේ පිළිබඳව මම හුඟක් හිතලා තිබුණ කෙනෙක් ඔය කට්ටියට මේ ටික අහගන්න නම් මෙතෙන්න මෙන්න ඕනේ. පොත්වල තියෙන්නෙම ওই සංයුත්නිකාය හැමතැනම තියෙනව නැත්තේ නෑ. තුනුරුවන්ගේ ගුණ දැනගෙන පහදිනවා කියලා තියෙන්නේ. ඒ කවුද? සෝතාපන්න පුද්ගලයෙක් ගැන කතා කරලා තියෙන්නේ. මෙතන කතා කරන්නේ ප්‍රත්‍යඥයෙක් ගැන. ප්‍රත්‍යඥයා ආර්ය පුද්ගලයන් ළඟට එනවා. ආපු ධර්මයෙන් ආර්ය පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එයා බණ අහනවා. දැන් ඔයගොල්ලන්ත් එහෙමනේ ආවේ. එවදින් බණ ඇහුවා. ඒක අසාගත්තා, දරාගත්තා, ඊළඟට සිතා විමසා බැලුවා. තමා තුළින් ඒක අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තේ මොකද්ද? ලෝකය ගැන. ලෝකේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පාතිනවා. අන්න එතනින් ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදී ආර්ය භූමියේ පිළිසිඳ ගන්නවා. එතන ඉඳන් එයා මාර්ගලාභියෙක් මිසක් ඵලලාභියෙක් නෙමෙයි. ආන් එයාට තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කතා කරන්නේ. ඉතින් මෙයා දැන් මේ සත්පුරුෂයාගේ යටතේ ඉඳගෙන ගුරුවර ගුරු ආශ්‍රයේ ඉඳගෙන දිගටෝම සතිපට්ඨාන සූත්‍රයට අනුව ගමන් කරනවා. සතිපට්ඨාන කාය අනුපස්සනා. කයට සතිය පිහිටවගෙන කය අනුව දුක දකිනවා. වේදනාව අනුව දුක දකිනවා. සිත අනුව දුක දකිනවා. තවත් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ පාරමිතා පූර්ණේ කරගෙන ලෝකේ දුකයි දුකයි දුකයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියාගෙන ඉදිරියට යනවා. අන්න එතකොට මොකද වෙන්නේ දැන් සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඉදිරිපත් කරලා නේද තියෙන්නේ. අන්න සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ සෝතාපන්න වුණා. අන්න මාර්ගඵලලාභී කියන්නේ ආන් එතනයි. අතන තියෙන මාර්ගලාභී. ඒ මාර්ගයක් මොකද්ද? මේකට කියනවා කුසල මාර්ගය කියලා කියනවා. සත්පුරු සත්පුරුෂ භූමිය කියලා කියනවා. සෝවාන් මාර්ගය කියලා කියනවා. ඒක ඒක ගිහින් තමයි ඵලයට යන්නේ. පැහැදිලි නේද? අන්න ප්‍රධාන මාර්ගයට වැටුණා. දැන් අපි හිතමු නුවරපරම පාර තියෙනවා. අපි එතෙන්ද යන්න යක්වල පාරෙන් ගිහිල්ලා යන්න එපා. මිරිස්වත්ත පාරනෝ ගිහැගේ. සැලිවේරි අරත් ගිහැගේ. කොහෙන් ගියත් අතුරු මාර්ගයක නේද යන්න ඕනේ. ඊට පස්සේ ඔන්න නුවර කොළඹ පාරට වැටුණා. දැන් ඉතින් අපිට යන්න ඕනේ නුවරට නම් වරදින්නේ නෑ. මග නොමග පිළිබඳව සැකයක් නෑ. මග දන්නවා. එහාට යන්න යන්න යන්න යන්න නුවර පැත්ත තමයි යාට පැහැදිලි වෙන්නේ. ඉතින් ඔන්න ඔය කට්ටිය ළඟ ඵල සද්දා ධනං සීල ධනං ත්‍රි ධනං ඔත්තප්ප ධනං ඊළඟට සුත ධනං සුත ධනය කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ ලාභය. ඒකත් ධනයක්. ඊළඟට ත්‍යාග ධනං ත්‍යාග ධනය කියන්නේ මොකද්ද? ලෝකයේ අතහන යුතුයි කියන තීරණය. ප්‍රඥා ධනය මේ හැමතැනම තියෙන්න ඕනේ. මෙන්න ඵල මෙන්න මාර්ගය. මාර්ග ඵල. තේරුණා නේද? ඊළඟට සත්ත්ව විසුද්ධිය, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සීල විසුද්ධියට මම දැන් කිව්වනේ. දැන් මේ සමාධියට යනම බමුණොත් යනවා, නොයෙකුත් මිත්‍යා දෘෂ්ටිකයොත් යනවා, දේවදත්තයත් ගියා සමාධියට. වැඩි හරියක් ඔය Hindu කාර්යයකට ගියේ. එතන චිත්ත විසුද්ධියක් නැහැ. එතන තියෙන්නේ මොකද්ද? තණ්හාව තියෙනවා. ඒගොල්ලෝ සමාධිය කියන්නේ බ්‍රහ්ම ලෝකයට යන්න. සමාහයට මැජික් පෙන්වන්න හිතාගෙන යන්නත් පුළුවන්. irdi ප්‍රාතිහාරි පාණ්ඩේම එතන තියෙන තනිකර තණ්හාව. එතන විසුද්ධ චිත්තයක් නැහැ. ආර්ය පුද්ගලයෙක් අඩුම ගානේ සෝවාන් මාර්ගයේවත් ඉන්න ආර්ය පුද්ගලයෙක් කවදාවත් සමාධියකට යන්නේ නැහැ බ්‍රහ්ම ලෝකයට යාමට බලාපොරොත්තු වෙනවා. 이르දි ප්‍රාතිහාර්ය පාන්න බලාපොරොත්තුෙන් සමාධිගත වෙන්නේ නැහැ. එයා සමාධියට යන්නේ පංච නීවරණ යටකර ගැනීම සඳහාමයි. අසත් ධර්මයේ යටකර ගැනීම සඳහා සමාධිගත වෙනවා. අන්න ඒක තමයි චිත්තවිසුද්ධිය කියන්නේ. හැබැයි තින් චිත්තවිසුද්ධිය ගැන කතා කරනකොට සම්පූර්ණයෙන් පරිපූර්ණ චිත්තවිසුද්ධියක් ඇති වෙන්නේ රහතන් වහන්සේට. මම මේ ආරම්භය ගැන කතා කරන්නේ. පැහැදිලි නේද? චිත්ත විසුද්ධි කියන්නේ මොකයි? විසුද්ධ චිත්ත. තණ්හා මාන වලින් තොර මේවා තමයි පාරමිතා කියලා කියන්නේ. හ්ම්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මිත්‍යා ධිට්ඨිය නැති වෙලා සම්මා ධිට්ඨිය ඇති වෙනවා. දැනට ඕක කට්ටියට ඕක ලැබිලා තියෙන්න ඕනේ. සම්මා ධිට්ඨිය ඇති වෙලා තියෙන්න ඕනේ. මම අර භාවනාවක් දුන්නනේ කරන්න කියලා උද්‍යාවී ඥානය වඩන්න කියලා. හ්ම්. හුස්මට හිත යොමු කරගෙන ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලන්න දුන්නානේ. ඉතින් මේක ටිකර ගිහිල්ලා කරන්න ඇති කියලා මං විශ්වාස කරනවා. කළාද නැද්ද මං දන්නේ නෑ. ඒක කළා නම් මේක වේගවත් වෙලා අතහැරලා ගියාට පස්සේ සිත ගිහිල්ලා සමාධියට යන්න ඕනේ. සමාධිගත වෙන්න ඕනේ. එහෙම වුණා නම් ඔබ දැනගන්න එහෙම වුණා කියලා නැත්තම් දිගටම මේ කමටහන් ටික වඩන්න ඕනේ. මම ඒක වඩන හැටි කියලා දෙන්නම්. චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන්නේ මොකයි? ditthi විසුද්ධිය කියන්නේ උතන සම්මා දිට්ඨිය ඇති වෙන එක. මිත්‍යා දිට්ඨියෙන් අයින් වෙනවා. ඊළඟට එයාට දැන් විශාල සැනසීමක් සතුටක් ඇති වෙනවා. ඒ සම්මා දිට්ඨිය ඇති කරන වෙලාවේ පුදුම සැනසීමක් ඇති වෙන්නේ. ඒ වගේ සැපයක් ආයේ නැහැ. ඇත් දෙක අරින්න බැරි තරම් තදේට ඇත් දෙක ඇලිලා වාගේ පියවිලා හිටිනවා. සෝවාන් ඵල සමාපත්තියට ගියා. විශාල සතුටක් අන්න එතෙන් දියා ගන්නවා මේකම තමයි නිවීමේ මාර්ගය. මේ ධර්මයේ ගැන අපිට දැන් කිසිම සැකයක් නැහැ. කාංකා විතරණ විසුද්ධි. කාංකා විතරණ විසුද්ධි කියන්නේ ඕකයි. දැන් මේ දහම් පණිවිඩය බුදු දහම පිළිබඳව කිසිම සැකයක් නැති වෙනවා යාට. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග දන්නවා. නොමග මිත්‍යාදිත්‍ය මග සම්මාදිත්‍ය. දැන් මගට වැටිලා ඉන්නේ එයා දන්නවා දැන් මග මොකද්ද කියලා. ඒ මාර්ගයට යන්න යන්න මොකද සැනසීමක් දැන් ඇති වෙනවා. අන්න කංක මග්ගා මග්ග ඥාන දර්ශනය සුද්ධිය. වයාන්තං හරි ගෑවිලා යamak තමයි මෙතන තියෙන්නේ. ඊළඟට පටිපදා ඥාන දර්ශනය සුද්ධිය කියලා කියන්නේ නව මහා විදර්ශනා ඥානය. ඒකේ පරිවෙන එක තමයි උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ උදේවයි දකින්න ක්‍රියාවකට හිත යොමු කරගෙන උදේවයි දකින්නවා. මම ඒක තමයි දුන්නේ අවසාන කමඨාන වශයෙන් දුන්නේ ඒකනේ. ආස්වාදේ ප්‍රස්වාසේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ආස්වාස කරනවා හිතක් ප්‍රස්වාස කරනවා හිතක් හිතක් කියන්නේ මොකද්ද ලෝකය හිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි සබ්බේ සංඛාරා කිව්වත් එකයි අන්න අනිත්‍ය පැහැදිලිව දකිනවා අනිත්‍යයි අනිත්‍යයි කිව්ව තරමට අනිත්‍ය දකින්න බෑ අනිත්‍ය කියන එක පැහැදිලි කරගන්න මොකක්ද අනිත්‍ය කියන්නේ ඇති වෙනකොටම නැති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක අනිත්‍ය කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි ඈ මේක නැති වෙලාම යනවනම් කේම්මල ඉවරයක් වෙන්න නෑ ඒක වෙන්නේ නැහැ නේ ඒකනේ ඉවසන්න බැරි නැති වෙනකොටම ඇති වෙනවා අනිත්‍ය කියන උඟ දෙනෙක් හිතා ඉන්නේ විනාශ වෙනවා කැඩෙනවා මැරෙනවා ඈ නැත්නම් ඕකයි අනිත්‍ය කියලා හිතන්නේ ඕක නෙමෙයි අනිත්‍ය දෙකට කඩලා පෙන්වන්න මම දුන්නේ ඔය කමඨාන උද්‍යාවේ ඥානය. අනිත්‍ය කියන වචනේ දෙකට කඩනවා අපි. මොකද්ද ඇතිවීම නැතිවීම. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව ඕක තමයි ভাইබ්‍රේට්. එහෙම නැත්නම් චලනය, මෝෂන්. වේගය කියන්නේ ඕන ඕක තමයි. මෙන්න මේක තමයි මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේහි පළවෙනි අවස්ථාව. පටිපදා ඥාන දර්ශනේ. ඒක ප්‍රතිපත්ති පුරාගෙන යනකොට ලැබෙන එකක්. ඒතර බුද්ධිආවේ ඥානෙ වඩනකොට බංග ඥානෙ කැඩෙනවා පේනවා මේක. බය ඥානෙ. ඊට පස්සේ බයක් ඇති වෙනවා මේ සංසාරේට. බුද්ධිආවේ ඥානෙ, බංග ඥානෙ, බය ඥානෙ. නිබ්බිදාන පස්සනා ඥානෙ. නිර්වින්දණයටපත් වෙනවා කියන්නේ ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. තණ්හාව ඉවරයි. තණ්හාව ෂේ වෙන බව පේනවා. කොහොම නෙමෙයි ක්‍රමක්‍රමයෙන් ඈ නිබ්බිදානුපස්සනා ඥානය නිබ්බිදා කියලා කියන්නේ නිර්වින්දනයටපත් වෙනවා. හැලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. ඊළඟට දමන ගහලා යන්න හිතෙනවා. මුංජිත කම්මතාඥානය කියන්නේ ඒකයි. අහමුදුරනේ මේ සරල වචන වලින් කියන්නේ ඒක ටිකක් ගැඹුරු වචනෙන් කියන්නේ මුංජිත මුංජිත කර්මචාඥානය කියලා ටිකක් ගැඹුරු කරලා කියන්න පුළුවන්. මේක මොකවත් නැහැ දමන ගහලා යන්න හිතෙනවා. මට හිතිලා තියෙන දැන් යන්න මොන්නේ මන් දන්නේ යන්නත් දැන් මේගොල්ලෝ දාලා. ඒක මුංචිත කම්මතා ඥානය කියලා කියන්නේ දමල ගාලා යන්න හිතෙනවා. මේක දැක්කට පස්සේ. ඒකයි. කමන්නේ නැහැ නේද තේරෙන භාෂාවෙන් කිව්වට. දැනටම හිතලා තියෙ කට්ටියට. දැන් නම් මේ වැස්ස තීමී කරන මෙතෙන්දේ කිය. මං නම් හිතුවේ නෑ අද 25ක්වත් ඒ කියලා. ඈ මුංචිත කම්මතා ඥානය. ඊළඟට සංකාර උපේක්ඛා ඥානය. සියලුම සංස්කාර පිළිබඳව උපේක්ෂක වෙනවා. මේව පරිපූර්ණ වෙන්නේ රහත් වෙනකොට මේ මේ මේ මේ කියාගෙන යන්නේ මේවා ක්‍රමක්‍රමයෙන් එන ඇති ඈ සංකාර උපේක්ඛා ඥානෙ පටිසංකාර ඥානය කියලා කියන්නේ පටිසංකාර ඥානය කියන සියලුම සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තිලක්ෂණය පටිසංකාර ඥානය කියන්නේ රාතන් වහන්සේගේ හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒකත් දකිනවා රාතන් වහන්සේගේ හිත ඇතුලේ දුක තියෙනවා හැබැයි ඒ දුක වේදනාත්මක දුක නෙමෙයි. දෙකක් ෂේ වෙනවා. ඇති බව ෂේ වෙනවා නැති බව ෂේ වෙනවා. ඒක තමයි සංකාර දුක්ඛතාවය කියන්නේ. රහතන් වහන්සේගේ හිතත් හටගත්ත දෙයක් නම් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි වෙන්න එපා නේද? ආන් ඒක. එතන වේදනාත්මක දුකක් නෑ. තියෙන්නේ අර ශූන්‍යතාවය එතන තියෙන්නේ. පටිසංකාර ඥානය ඊළඟට අනුලෝම ඥානය. අනුලෝම ඥානය කියන්නේ මහා ප්‍රඥාව ලැබෙන්න පෙර ආතුව ශූන්‍යතාවයට යනවා. මොකෝ දැනෙන්නේ ස්වභාවයකට යනවා. මේ කමඨාන වඩනකොට ඔය කට්ටියට ওই ටික ඇති වෙන්න ඕනේ. කමඨාන වඩාගෙන වඩාගෙන යෝග වේගවත් කරගත්තාන් පස්සේ මේ කරගෙන යන්න බැරුව ගිහිල්ලා අත හැරෙනවා. අත හැරෙන්නේ මොකද්ද? සිත. සිත කියන්නේ ලෝකේ. ලෝකේ අතහැරුණ හැටියේ සියලුම සංඥා නිරුද්ධ වෙනවා සංඥා නිරුද්ධ වුණ හැටියේ මොකොත් නොදැනී යන ස්වභාවයකටපත් වෙනවා තප්පරයක් විතර අන්න ඒක තමයි අනිමිත්ත සමාධිය කියන්නේ තප්පරයක් දෙකක් ඒක වෙනවා අනිමිත්ත සමාධිය ශූන්‍යතාවය අල්ලන්න බැහැ කියන තියා පස්ස නිරෝධය වෙනවා මහරහතන් වහන්සේගේ ප්‍රඥාව එකපාරට ලැබෙනවා ඔක තමයි පළවෙනිවර නිවන් දකින්නවා කියලා කියන්නේ පළවෙනිවර නිවන් දකින්නවා කියන්නේ විදුලි කොටනකොට මාණික්කයක් දකින්නවා කියලා කියන්නේ. කරුවලේ තියෙන මාණික්ක රත්නයක් විදුලි එළියෙන් දකින්නවා කියන එක. පාරට මෙහෙම කරනකොට පටස් ගාලා දැකලා ඉන්නවා. සෝවාන් මාර්ගඥානය ලැබනකොට ඒක තමයි තියෙන්නේ ප්‍රධානම ලක්ෂණය උග තමයි. ඒක Tamanට හිතා ගන්නත් බෑ. ඒක පාරට මොකොත් දැනෙන්නේ ස්වභාවයටපත් වෙලා සමාධිගත වෙනවා. ඔතෙන්දී සමහරුන්ගේ සිත ඉහළට නැගලා යනවා, වේගෙන් නැගලා යනවා මේ වෙලාවට. සමහරුන්ගේ හිමීන් සැරේ නැගලා යනවා. සමහරුන්ගේ එහෙම ඉහළට නගින්නේම නැතුව එතනම සිත සමාධිගත වෙනවා. ඒතර වේගයෙන් ඉහළට ගියා කියලාවත් හිමින්සරේ ගියා කියලාවත් ඉහළට ගියේ නැහැ කියලාවත් විශිෂ්ට සාමාර්ථයක් මේකේ නැහැ. ඔක්කොටම තියෙන එකම සාමාර්ථයයි. සාමාර්ථ දෙකක් නැහැ. ඒක එක්කෙනාගේ හැටි ඒක. සමහරුන්ගේ ඉහළ යන්න නැතුව එහෙම තැම්පත් වෙනවා. හැබැයි තවත් එකක් කියන්න ඕනේ මේ පළවෙනි ෆස්ට් ටයිම් එක තියෙනවනේ ෆස්ට් ටයිම් එකේදී පළවෙනි වරට සෝවාන් මාර්ගඥානෙ ලැබනකොට සෝවාන් මාර්ගඥානෙ එකපාර තමයි ලබන්නේ. ඒ මාර්ගඥානෙ ලැබෙන අවස්ථාවේදී සලකුණු පේනවා. සලකුණු පේනවා කියන්නේ මේකයි. සමහරුන්ගේ හිත වේගයෙන් නැගලා යනවා. හිමින් සැරේ සමහරුන්ගේ නගිනවා. සමහරුන්ගේ නගින්නේම නැහැ. මොකොත් නොදෙනී යන ස්වභාවයටපත් වෙනවා. විශාල සැනසීමක් ඇති වෙනවා. හිතා ගන්නත් බැරි තරම් දෙයක්. ඇද්දක තදේට පිය වෙනවා. අරින්න හිතෙන්නේ නැති තරමට පිය වෙනවා. ආන්‍යම තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. මාර්ග ඥානය ලැබෙනකොට ඇති වෙන සලකුණු. ඒ සලකුණු දකින්න හම්බ වෙන්නේ සංසාරයේටම එක සැරේයි. දෙපාරක් දකින්න හම්බ වෙන්නේ මොකද පළවෙනි පන්තිය දෙපාරක් පාස් කරන්න බෑ. එකපාරයි පුළුවන්. ඊට පස්සේ ඊට පස්සේ මේ කමටහනම වැඩුවා කියන්නකො. අර මොකෝව සලකුණන්නේ නැහැ නිකාම්ම. අර වේගවත් වෙලා අතහැරෙන්නේ නැහැ. ඒක එකපාරයි වෙන්නේ. ඊට පස්සේ මේ කමටහන මටන වැඩුවා කියන්නකො නිකාම්ම සමාධිගත වෙනවා. එච්චරයි. ඉතින් මේවා ගැන නොදැනගෙන සමහරු කියනවා අනේ හාමුදුරනේ මට එකපාරක් නම් හොඳට සමාධියට ගියා. දෙවෙනි පාර යාන්තම් ගියේ. ඒක එහෙම තමයි. ඒක එහෙමම තමයි. ඉතින් අර ධහම වැඩි තියෙන ආකාරයට සමාධිය දීර්ඝ වෙනවා. මේ එක ඔක්කොටම එකම හැන්ද තමයි තියෙන්නේ. ඒ වුණාට හැන්දෙන් බෙදුවට කන්නේ නැහැ පිලක් කට්ටිය අඩු වෙන්නේ නැකන්නේ. <laughs> බුදුහාරන්න තියෙන එක හැන්දයි. කියන තමයි වෙදන්නේ පිලක් කට්ටිය හොඳට කනවා. වට පිරෙන කම්ම. පිලක් කට්ටිය යන්තම් ඔය කනවා. ඒත් බඩ පොඩ්ඩක් හරි පිරෙනවා. ඒ කියන්නේ සියලුම සෝතාපන්න පුද්ගලයෝ එකම අච්චුවක් ගහන්න බෑ. ඒකනේ හත් දෙනෙක් ඉන්නේ සෝතාපන්න පුද්ගලයෝ. හත් දෙනෙක් ඉන්නවා. ඒක බීජී කෝලංකෝල සත්තක් අත්තු පරම කියලා. ඒක බීජී කියලා කියන්නේ එකපාරයි ආය සංසාරයට එන්නේ. සක්තුදාගාමී පුද්ගලයාත් එයත් අතර වෙනසක් නැති තරම්. සත්තක් අත්තු පරම කියන්නේ හත්වෙනි ආත්මභාවය. එතනින් එහාට යන්නේ අනික් මැද ඉන්න හරියට කියන්නේ කෝලංකෝල කියලා. 3 4 5 6 එයයි කෝලංකෝල වලට යන්නේ. මේ ආත්මයම ඉවර කරගන්න අය ඉන්නවා. එහාට යන්නේ නැතුව මේ ආත්මෙම rahat වෙන අයත් ඉන්නවා. එතකොට මේ ධහම වැඩිලා තියෙන ආකාරයට එහෙම වෙන්නේ. ඒතොර ඒ සෝවාන් ඵලයේ දීර්ඝව තියෙන්නේ ධහම වැඩෙන්න වැඩෙන්න මේක දීර්ඝ වෙනවා. දීර්ඝ වෙනවා කියන්නේ සමහරවිට විනාඩි 5ක් විතර වාගේ. ඒ විනාඩි 5ක් යන්නත් මාස 3-4ක් විතර යන්න ඕනේ. සෝවාන් ඵලයේ. සමහරවිට විනාඩි 7-8ක් 10ක් විතර වාගේ එහෙම තියෙනවා. හැබැයි දහම වැටලා තියෙන කට්ටියට එක පාරටම පයින්නවා කිස්ත අත්ත විනාඩි 10කට තියෙනවා. දහම වැටලා තියෙන කට්ටියද ඒ සෝවාන් වෙච්ච වෙලාවෙම විනාඩි 10ක් 15ක් තියෙනවා. තේරුණා නේද? ඉතින් ඒක එක ක්‍රමයකට ඒක තියෙන්නේ. ඒ ඵලයේ දීර්ඝ වීම පිළිබඳව නෙමෙයි අපි හිතන්න ඕනේ. කක්ෂේ කඩාගත්තද කියලා හිතවන ඉවරයි. කක්ෂේ කැඩලා ගියා නම් හරි ආයේ. මොකද්ද ඒ කක්ෂේ කියන්නේ? සක්කාය දිට්ඨිය හරි දැඩි යෝග. හොඳ පවර් එකක් අරින්න ඕන කටල යන්න. පෘථිවි කක්ෂයේ කඩන්න හොඳ පවර් එකක් යවන්න ඕනේ නේද? පෘථිවි කක්ෂයේ කඩන රොකට් එකක් හොඳටම වේගවත් කරලා දාන්න එපා. කක්ෂයේ කඩන්න නේද? නැත්තම් ඊම කක්ෂයට අහු වෙලා කැරකෙනවා ආයෙනේ වටේටම. කඩාගෙන යන්න බැරිනවා කැරකෙනවා. පවර් හොඳ පවර් එකක් දාන්න ඕනේ. එයාට යන්න. එතනින් පස්සේ ඉන්දන ඕනෙත් නෑ. ඔය ඕන තියාගට කන්ට්‍රෝල් කරන එක විතරයි, හරවන එක විතරයි තියෙන්නේ. එතනින් පස්සේ ඒ තරම් ඉන්දන යන්නේත් නෑ. ආන් ඒ වගේ මෙතන තමයි අමාරු තැන. ඒ වුණාට දක්ෂ ගුරුවරයෙක් ළඟට આવොත් අමාරුවක් නෑ. තේරුණේ? එතකොට මම ඔය කියාගෙන කියාගෙන ගියේ අනිමි කද්දක තියෙන අනිමිත්ත සමාධිය කියලා ඔකට කියන්නේ. අනිමිත්ත සමාධිය. අනුමා කද්ද අනුලෝම ඥානය කියලා. අනුලෝම ඥානය කියන්නේ අනුලෝම ඥානය කියන්නේ මහා ප්‍රඥාව ලැබෙන්නේ ඉස්සෙල්ලා පෙර අවස්ථාව කියන එකයි. අනුලෝම ඥානය. ඔන්න ඔය ටික තමයි කට්ටිය දැනට ලබාගෙන තියෙන ඵල. මම හිතන්නේ මේ ගමඨාන වඩනකොට වැඩුවා නම් පාට වේගවත් වෙලා මේක අතහැරිනකොට මොකද්ද අතහැරින්නේ ලෝකේනේ. ඒක පාට මොකෝ නොදැනී යන ස්වභාවයකටපත් වෙන්න ඇති. ඒක තප්පරයක්වත් තියෙන්නේ නැහැ. පිටක් අයර හොයන්නත් බෑ ඒක. ඊළඟට දැන් හිතන්නකෝ ඒ කට්ටිය ගියාත්මසෝතාපන්න පුද්ගලයෙක් මෙතෙන් ආවා කියලා. මල් ළඟට කමටහන් ගන්න. ඒ පුද්ගලයාට මං කමටහන් දුන්නා කියලා මොකුත් නොදෙනී යන ස්වභාවයටපත් වෙන්නේ නැහැ යා. ඒක සංසාරයටම එක සැරයයි වෙන්නේ. තේරෙන්නේ එක සැරයයි වෙන්නේ දෙපාරක් වෙන්නේ නැහැ. ඒතර මෙතන ජාතසෝතාපන්නේ කියන්නේ උපදිනකොටම සෝතාපන්න වෙලා ඉපදුනා නම් මෙතෙන්ට කමටහන් ගන්නවා නම් එයාට ওই මගසලකුණු පේන්නේ නැහැ. එයා කෙලින්ම සමාධියකට එනවා එච්චරයි. පැහැදිලි? එතකොට ওই කට්ටිය ලබාගත්ත ඵල තියනවද කියලා බලන්න. තියෙනවා නම් සතුටටපත් වෙලා අනේකයි තියෙන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි ගැන මම මේ කිව්වේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒකේ මුල තියෙන්නේ උද්‍යාවේ ඥානය. උද්‍යාවේ ඥානෙ, බංග ඥානෙ, බය ඥානෙ, නිබ්බිදානුපස්සනා ඥානෙ, මුංචිත කම්මතා ඥානෙ, සංකාරෝපේක්ඛා ඥානෙ, පටිසංකා ඥානෙ, අනුලෝම ඥානෙ. අනුලෝම ඥානෙ කියලා කියන්නේ ඔන්න ඔය කිසියම් දෙයක් නොදෙනිය යන සුබයටපත් වෙනව නේද? ඒ ඒක මේ උද්‍යාවේ ඥානය තුලින් එතෙන්ද ගිහිල්ලා. ඒක වෙන්නේ. තේරුණේ? ඔවා මේ මේ පොතේ තියලා තියෙන වන්නනා නෙමෙයි. ඔය උද්‍යාවේ ඥානෙ වඩනකොට නවමහා විදර්ශනා ඥානයෙන් වැඩිලා අන්තිමට අනුලෝම ඥානෙ ලැබුණාට පස්සේ තමයි මහා ප්‍රඥාවට යන්නේ. ඒ ඒ කියන්නේ මහරහතන් වහන්සේගේ ප්‍රඥාව පළවෙනි වරට ලැබෙනවා කියන එකයි. පළවෙනි වරට නිවන් දකින්නවා කියන එක. කාට මෙහෙම කරනකොට ඉවරයි ඔක්කොම. ඈ සක්‍රදාගාමි මාර්ගඥානය ලැබනකොට ඕක තරුවෙලියෙන් මණික් පණිකක් දකින්න වගේ කියලා කියන්නේ. පැහැදිලි නෑ වුණාට බොහෝ වෙලාවක් දකින්න පුළුවන්. ඔය ඔය ශූන්‍යතාවය කියන එක බොහෝ වෙලාවක් තියෙනවා. අනාගාමි මාර්ගඥානය ලැබනකොට ඊටත් වැඩි වෙලාවක් තියෙනවා. හදේලියෙන් මණිකක් දකින්නයි කියන තියෙන්නේ. අනාගාමි මාර්ග බොහෝ වෙලා කොච්චර වෙලා තියෙනවද කියලා දන්නේ නෑ. සම්පූර්ණයෙන් හිත ඉවත් කරගෙන ඉන්න තියෙන්නේ. අරියත් ඵලයේ ලැබනකොට ඉතින් ඕන තරම් වෙලාවක් තියෙනවා. දැන් අරියත් ඵලයේ තුල සංඥා නැහැනේ. පස්ස නිරෝධේ නේ. අනිමිත්ත සමාධිය තියෙන්නේ. රහතන් වහන්සේ තුල. අරියත් ඵලයේ තුල රහතන් වහන්සේ සාමාන්‍යයෙන් අපි වගේ ජීවත් වෙන අවස්ථාවේදී දානේ වළඳනවා, ගමන් බිමන් යනවා, ඒව තියෙනවා. අරියත් ඵලයේ තුල කියන්න බැරි මොකවත් නැහැ. අනාගාමී ඵලයේ තුලත් සංඥා තියෙනවා. මේ ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, සක්‍රදාගාමි සෝවාන් ඵලය තුල සංඥා තියෙනවා. සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, ඇඟට උලන් වදිනවා, කතා කරනවත් ඇහෙනවා. ඒ වුණාට සමාධිගත වෙලා තියෙනවා හිත. ඒවත් පැහැදිලිව දැනගන්න ඕනේ නැත්නම්ගේ අනේ මට නම් ඉතින් සමාධිය තියෙනවා එනකොට මේ සද්ද ඇහෙනවා නේ. සද්ද ඇහෙනවා. මේක මේ උපවස් ස්වභාවයක් තියෙනවානේ කනේ. උපස් ස්වභාවය තියෙනකන් ස්වභාව ධර්මයෙන් මේකට අදිනවා. ඇදී පවතිනවා. අපි කරන දෙයක් නෙමෙයි. ඒක මේ ස්වභාව ධර්මයක් ඒක. අපිට නවත්තන්න බෑ ඒක. හැබැයි ඕක නවත්තන්න නම් ලෝකේ යථාර්ථයේ වේගයක් කියලා නිරාවරණ ඥානය වුණ දවසට ඔක්කොම නවතිනවා. ඒක රහතන් වහන්සේට තියෙන්නේ. ඒක තමයි නේව සං මේ සංඥා වේදිතේ නිරුද්ධ කරනවා කියලා කියන්නේ. සංඥා වේදිතේ නිරෝධ සමාපත්තිය. ඒක තුරනේ සංඥා. සත්ත්ව විසුද්ධිය. ඊළඟට සත්තාරී ධනය. සද්දා ධනං සීල ධන ඔය වචනයෙන් කියනවද තමන් ළඟ තියනවද? වචනයෙන් පාඩම් කරලා කියන්න අවශ්‍ය නැහැ තියනවද කියලා මම අහන්නේ. සද්ධා ධනෙ තියනවද? විසුද්ධ සීලයක් තියනවද? සීල විසුද්ධිය තියනවද? සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්ප ධනං ලැජ්ජා බය පවකරන් ලැජ්ජයි බයයි සුත ධනෙ තියනවාද තියනවන්නේ සෙනසුරාදටත් තියනවන්නේ <laughs> ඈ සුත ධනෙ ඊළඟට ත්‍යාග ධනය තියෙනවද? මොකද්ද ත්‍යාග ධනය කියන්නේ? ඈ මොනවා? මොනවද? ලෝකේ අතහල යුතුය කියන තීරණය. කෙලෙස් අනම්මන නෙමෙයි. ලෝකේ අතහල යුතුය කියන තීරණය. ත්‍යාග ධනය කියන්නේ දන් දීම නෙමෙයි. පඤ්ඤා ධනය කියන එක මේ හැම ධනයක් තුළම ගැඹෙලා තියෙන්න ඕනේ. පඤ්ඤා ධනය. ඔන්න සප්තාර්ය ධනය, සප්ත විසුද්ධිය, නව මහා විදර්ශනා ඥානය. මෙන්න බල. අද නම් ඉතින් පළ පළ කියලා කොච්චර පළ දැන් කොච්චර මම පෙන්නනවාද? ආ එන එකක් නැද්ද මන් දන්නේ නැහැ. ඇයි අප්පා කොච්චරවත් පළ පළ පළ කියනවා ආපු වෙලාවෙ ඉඳන්. කමන්නේ යන්න එන්න. තේරුණේ? තව බලමු පළ කොච්චර තියෙනවද කියලා අපි ලබාගත් ඒවා. චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානය කියන්නේ ස්ථාන හතරක් තුලින් කෙලෙස් දැවෙන හැටි වෙන්න ඕනේ. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතිපට්ඨාන සම්මා සතිය පිළිටව ගන්නවා කයට කය අනුව ඇත්ත දකින්න. මොකද්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. දැක්කද? දැක්කා. වේදනාවට සතිය පිළිටව ගන්නවා. සීය පිළිටවගෙන වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙතෙන් දිව කට්ටිය දකින්න ඇති සැප වේදනාව තමයි අන්තිම භයානක. දුක් වේදනාව හොඳයි කියලා නේද? සැප වේදනාව ළඟ තියෙන පළවෙනි ගින්දර. ඇති වෙනකොටම නැති වෙනවා නම් සැප නැති වෙනකොට දුකයිනේ. දුක් ඇති වෙනකොට වඩා සැප නැති වෙනකොට දුකයි නේද? දුක් ඇති වෙනකොට ඔළුව පොළවේ හැපි හැපි යනන්නේ නැහැ දුක් ඇති වෙනකොට අපි සැප නැති වෙනකොට තමයි පින්නතුනේ විලාපකය කියන්නේ නේද? සැප නැති වෙනකොට. එතකොට සතිපට්ඨාන චිත්ත අනුපස්සනා සිතර සිහිය පිටවගෙන හිතානු ඇත්ත දැක්කද අනිත්‍යයි දුකයි අනාත්මයි. සිතක් කියන්නේ මොකද්ද? දුකක්. වේගයක්, චලනයක්, භ්‍රමණයක් ලෝකෙමයි තියෙන්නේ. සතිපට්ඨාන ධම්මානුපස්සන ස්වභාව ධර්මයට අනුව ඇත්ත දක්න මොකද්ද ස්වභාව ධර්මය? මොකද්ද මේ ස්වභාව ධර්මය? අනිත්‍යයි. අනිත්‍යයේ ස්වභාව ධර්මය කියන්නේ. ස්වභාව ධර්මයේ පතුල වේගය ඒකයි ස්වභාව ධර්මය. ඒ තුලින් තමයි ශක්තියන් හටගන්නේ. මේ ශක්ති ගොඩක් මේ තියෙන්නේ. ලෝකය කියලා කියන්නේ. ඒතර ස්වභාව ධර්මයේ දකින්නවා කියන්නේ අනිත්‍ය දකින්නවා කියන එකයි. ස්වභාව ධර්මයේට සතිය පිහිටවගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න සතර සතිපට්ඨානය. දැන් ওই සතර සතිපට්ඨානය ගැන දැනීමක් තියනවාද? තියනව නේද? මගේ හිත සතුටු කරන්න කියන්න එපා. තියනවනම් තියනවා කියන්න. අවබෝධයක්. ඊළඟ චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ඉද්ධිපාද සතර ඉද්ධිපාද හාමුදුරුවෝ කියන්නේ ඒවත් අපිට තියෙනවා කියලා කියන්න වෙන්නේ හදන්නේ බලන්න තියෙනවද කියලා ඡන්ද චිත්ත විරිය විමර්ශ ඡන්දය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත චිත්ත කියලා කියන්නේ සමාධිගත සිත හැබැයි නිවන් දැකීමේ අපේක්ෂාවෙන් ඈ චිත්ත විසුද්ධියට යන්න ඕනේ විරිය උත්සාහය විමසීම දැන් මම ওই දේශනා කරනකොට ඔය කට්ටියට කඩාගෙන බිඳගෙන යන්න හිතෙනව නේද? ඈ ඒක තමයි උත්සාහය කියලා කියන්නේ. උපදේශනය කියලා කියන්නේ ඒකයි. කඩාගෙන බිඳගෙන යන්න හිතෙන තැනටම දේශනාව අරන් යන්න ඕනේ. හ්ම්. ඡන්ද චිත්ත විරිය විමංශ. ඡන්ද චිත්ත විරිය වීරිය විමංශය. සතර ඉද්ධිපාද කියන්නේ ඒකයි. රිද්දි රිද්දි කියලා කියන්නේ ඉද්දි කියන්නේ සිද්ධි කියන්නේ එකම වචනයක්. සිද්ධි කියන්නේ තමාගේ අභිමතාර්ථය කියන එකයි. සිද්ධිය කියන්නේ. මම සිද්ධ කරගත්තා කියලා කියන්නේ. අන්න හරි ගත්තා. මාරු වැඩේ මගේ වැඩේ මම කරගත්තා. එතකොට තමාගේ අභිමතාර්ථය සිද්ධිය කියන්නේ. ඒ ලබා ගැනීමට අවශ්‍ය කරන පියවර ඉද්ධිපාද කියලා කියන්නේ. පියවර හතරක් තියෙනවා. අපේ අභිමතාර්ථය නිර්වාණය. ඒකට පියවර හතරක් තබන්න ඕනේ. ඉස්සල්ලාම ඡන්දය ශ්‍රද්ධාව. ඡන්දය කියන්නේ ශ්‍රද්ධාව. චිත්ත විරිය වීමංස. මෙන්න මේක තමයි සතර ඉන්ද්‍රිපාද කියලා කියන්නේ. තියනවාද ඒවා? තියනවා නේද? මේ ඕවා බය හිතෙන අහනකොට නේ සතර ඉන්ද්‍රිපාද අපිට අපිට නැත්තම් කාටද තියෙන්නේ නේද? එහෙනම් ප්‍රත්‍යඥයන්ටත් තියෙන ඒවා. ඕවා තියෙන්නේ අපිට තමයි. සතර සම්‍යක් ප්‍රදන්න වීරිය ඒ කියන්නේ උපන් කුසල් දිනු කරගන්න ඕනේ. නූපන් කුසල් ඇති කරගන්න ඕනේ. උපන් අකුසල් යට කරලා දාන්න ඕනේ. නූපන් අකුසල් වලට ඇති වෙන්න ඉඩ නොදෙන්න ඕනේ. මේක ඊටාම ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න මම කියන්නම්. හලයිතු දේ හලයිතුයි කලයිතු දේ කලයිතුයි. සබ්බ පාපස්ස අකරණම් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. ඔන්න සතර සම්‍යක් ප්‍රදන් වීර්යය. හාමුදුරනම් හොඳයි මේ ඔක්කොම සරල කරලා දෙන එක තමයි සෞත්ව. ටිකක් ඌව ගැඹුරින් කියන්න බහමතුරුනේ තේරුම් ගන්න බැරි විදිහට ඈ සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදන ඔන්න සතරේ දිප්පා සතරේ නේසක සම්‍යප්පදන් වීරිය තේනවද ඒ වීරිය තේනවද හ්ම් සචිත්ත පරියෝදපනේ සඳහා ඈ වෙන දෙයක් සඳහා නෙමෙයි ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනයේ ඔය තියෙන බුද්ධ ශාසනේ සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා. ඕකේ ගිහිල්ලා අස්ති රාජයේ වට පතුරු වලින් අරබ ගියක් සුණු විසුණු කරන්න ආසේ. මාර සීනාව විනාශ කරලා දාන්න. හ්ම්. අරඹව නික්මයව බුදු සසුනේහිම යෙදියව. මරසෙන් ජයගනියව අදම් මතහැර සදම් වඩවා. ඔවා තියෙන්න ඕන දැන්. අද ආමුදුරු ආමුතුම මාර්ගඵලට ගන්න අපිට දෙන්න හදන්නේ. අනිත් තැන් වල නම් දෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් විතරයි. ආමුදුර ඵල ගොඩක් මේ මේ දාමාගෙන ඉන්නවා. ඔහුව තමයි ඵල කියලා කියන්නේ. <laughs> ඈ අපි ලබන ප්‍රතිඵල. ඊළඟට තියෙන්නේ පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය තියනවා. කෝ පංච ඉන්ද්‍රිය? <laughs> ඇස කන දිව නාසය කය නෙමෙයි ඈ පංචේන්ද්‍රිය කියන්නේ. සද්දා වීරිය සති සමාධි ප්‍රඥා සද්දා වීරිය සති සමාධි ප්‍රඥා සති කියලා කියන්නේ සම්මා සතිය කියන එක දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එක සද්දා වීරිය තියෙනවා සද්දා වීරිය සති සමාධි ප්‍රඥා සත් පංච බල තියනවාද ඒතොමයි පංචේන්ද්‍රිය පංච බල ඒත් ඔය ටිකමයි සද්දා වීරිය සති සමාධි ප්‍රඥා ඔන්න ඵල. තියනවාද? ඊළඟ සත්‍තබොජ්ජංග. සති ධම්මයේ විරිය පීති පස්සාදී සමාධි උපේක්ඛා. සත්‍තබොජ්ජංග. මේ සත්‍තබොජ්ජංග නම් මම මේ පින්නතොන්න හැම ගමටහනක් දෙනකොටම කිව්වා නේද? සත්‍තබොජ්ජංග වැඩ නැහැ. ඔය තියෙන්නේ ඵල මෙන්න මෙතන 29ක් තියෙනවා. ඔය 29 හතරෙන් එකක් සම්පූර්ණ වෙනකොට 30 වෙනි ඵලය ලැබෙනවා. මොකද්ද සම්මා සති සම්මා සමා සම්මා සමාධි නෑ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගිකේ මුල සම්මා දිට්ඨි තර සම්මා දිට්ඨි කියන එකේම සක්කාය දිට්ඨිය නැති වෙන්න එපා ඔය ටික දැකගෙන එනකොට නේද ඔය මේ සතර ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඕවා කරගෙන එනකොට සක්කාය දිට්ඨිය කෑලිවත් ඉතුරු වෙන්නේ අන්න එතකොට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා විනිවිද පේන්න පටන් ගන්නවා. අන්න එතන තමයි සෝවාන් ඵලය කියලා කියන්නේ. ඒකත් අපි ලබන ඵලයක්. මේ මේ මේ ඵල වගේම ඒකත් ඒක ඵලයක්. අද ඒ ඵලය ගැන කතා කරනවා මිසක් ඊට මුලින් තියෙන ඵල ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්න දැනගන්න එපා. මම නම් දැන් රකුදාගායම් මාර්ග වඩන්නේ. සතර ඉද්ධිපාදේම තියනවාද? අනේ අපි නම් අහලවත් නැහැ ඒවා. සතර සම්‍යක් ප්‍රදන් වේරි? අනේ නෑ. ඒව නෑ. අහලවත් නැහැ. පංචේන්ද්‍රිය තියෙනවද? නෑ නෑ ඒව අහලවත් නැහැ හම්තුනේ ඕවා අහන්න එපා අපේ. ඒ වුණාට අපි සක්පදාගාමී මාර්ගයෙන් වඩන්නේ. පංච බල තියෙනවද? නෑ නෑ ඒව මොකවත් නැහැ. ඔන්න ඔය தத்துவයක් අද තියෙන්නේ. ඉතින් අද කියනවා දවස් 3ෙන් සෝවාන් කරනවා කියලා. බුදුහාඳුරන්ටක් කරන්න බැරි වෙච්ච වැඩක්. <laughs> දවස් 3ෙන් සෝවාන් කරනවා කියන්නේ ඕන්න තත්ත්වේ මහා නින්දාවක්. මට නම් මේ වැඩේ කරන්න බෑ. දැන් නම් මම මාල ගන්න දුක් විඳින්න ඕනේ. එකපාරට කරලා අරින්න එක නෑ ඇත්තේ. වයි වයින් කරලා වයින් කළා වගේ. <laughs> ඔන්න වල වෙන්න ඕනේ වෙන්න තුනේ. පැහැදිලි නේද? ඊළඟට ඔය සප්ත බොජ්ජංගේ වැඩලා ඉවර වෙනකොටම 30 වෙනි ඵලය ලැබෙනවා. සම්මා දිට්ඨිය. ඊට පස්සේ නෙක්ඛම්ම සංකප්ප ඒ තුල අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්තිය. ඒ තියෙන ලස්සන තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන වෙනකොට තමයි සම්මා ඥානය ලබන්නේ. එතනින් පස්සේ සම්මා විමුක්තිය. සම්මා විමුක්තිය කියන්නේ සිතක් සිතින් ඉවත් වෙන නිර්වාණයටමපත් වෙනවා. ඔකට කියන්නේ අනුපතිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ. දැන් ওই සම්මා ඥානය ලැබනකොට තියෙන එතන තියෙන පඤ්ඤා විමුක්ත කියලා. පඤ්ඤා විමුක්ත ඕනෙම රහතන් වහන්සේ කෙනෙක් දෙපාරක් පිරිනවම් පානවා. එකක් පඤ්ඤා විමුක්ත. පඤ්ඤා විමුක්ත කියන්නේ ප්‍රඥාවෙන් යථාර්ථය දැනගෙන කෙලෙස් වලින් අයින් වෙනවා. කෙලෙස් ගින්දරෙන් අයින් වෙනවා. පඤ්ඤා විමුක්ත. දැන් බුදුහාමුදුරුවෝ කන්ට මේ බුද්ධ ගයාවේදී පඤ්ඤා විමුක්ත කියන தත්ත්වයටපත් වුණා. සෝපතිසේත පරිනිර්වාණ ධාතුව. උපදෙ ටික තියෙනවා. මේ පෙර මෝඩකම් නිසා ඇතිවෙච්ච අසකන දිවනාශයකය තියෙනවා. නමුත් පිරුණම් පානවා. මේ ටික තියෙනවා. ඒක නිසානේ ඒ වෑන් ලැබෙන දුක් තියෙනවනේ දැන් බුදුහාමුදුරන්ට කොන් දෙකක්මක් හැදුනා. උන්වහන්සේ ගැටුම් නැති එක ඇත්ත. ඉසේ රදයක් හැදුනා නේද? පිපාසය හැදෙනවා රහතන් වහන්සේලාට. ආනන්ද මට පිපාසයි වතුර ටිකක් ගේන්න. ආනන්දමයි කොන්දක කියනවා. මේ බණ ටික කියන්න ආනන්ද මට බෑ මම කියන්න. ඒ වගේ පරණ මෝඩකම් වලින් ලබාගත්තු දේවල්. ඒවත් අනුභව කරනවා. තේරුණා නේද? එතකොට පඤ්ඤා විමුක්ත කියන්නේ ඔන්න ඔතන. චේතෝ විමුක්ත කියලා කියන්නේ සිතනුත් ඉවත් වෙලා යනවා. කුසිනාරානුවර මල්ලගත් දරුවන්ගේ සල්වනේදී මොකද වුනේ? මරණය සමග පරිණිරවාණයට ගියා. ඒ කියන්නේ මේ මෝඩකම් වලින් හදාගත්ත උපදිරි ගන්න නැති කරගෙන න උපදිශේෂ උපදි ඔක්කොම ඉවරයි. ඉතුරු වෙලා නැහැ. න උපදිශේෂ කියන්නේ උපදි ඉතුරු වෙලා නැහැ කියන එකයි. පරිණිරවාණය. ඒක තමයි අනුපතිසේස පරිණිරවාණය. චේතෝ විමුක්තිය කියන්නේ ඕනෝකයි. සිතනුත් ඉවත් වෙලා යනවා. ඇති වෙනකොටම නැති වෙවි නම් රහතන් වහන්සේගේ හිතනුත් වැඩක් නැහැ නේද? ඒකයි. දැන් මම ඔය පෙන්නතුන් ලබාගත්ත ඵල ගොඩාක් පෙන්නවා. ඔය ඵල අතර එක්තරා ඵලයක් තමයි සම්මාදිට්ඨිය කියන්නේ නේද? එක්තරා ඵලයක්. සත්පොජ්ජංගේ වඩලා අවසාන වෙනකොට ඒකෙන් හතරෙන් එකක් යන්තම් ගන්නත් ඇති ඈ පරිපූර්ණත්වයටපත් වෙලා නැහැ. ඔය සීල සමාධි ප්‍රඥා කියන ඒවා පරිපූර්ණත්වයටපත් වෙන්නේ රහතන් වහන්සේට. දැන් සෝතාපන්න පුද්ගලයාට සීල සමාධි ප්‍රඥා තියෙනවා එක්තරා ප්‍රමාණයකට පරිපූර්ණ වෙලා නැහැ. හතරෙන් එකක් වාගේ වෙන්නලා තියෙන්නේ. දැන් මේ සමාධිය වුණත් පරිපූර්ණ වෙන්නේ අනාගාමී වෙනකොට. දැන් සෝතාපන්න පුද්ගලයා තියෙන්නේ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤාය මත්තසෝකාරී හැබැයි සීලය පරිපූර්ණ වෙන්න ඕනේ මෙතන පරිපූර්ණ සීලය කියන්නේ කිසිම පවක් කරන්නේ නැහැ කියන එක නෙමෙයි රහතන් වහන්සේට පමණයි එහෙම ඉන්න පුළුවන් සෝතාපන්න පුද්ගලයාත් පව කරනවා එහෙනම් මේ සීලය පරිපූර්ණකාරී යොති කියන්නේ මොකද පව කළාට තප්පරයක්වත් එයා දුසිල් බව තුල ඉන්නේ නැහැ පටස් ගාලා හන්දිකට ගන්නවා. හොයන්න බෑ කාටවත්. අකණ්ඩයි කියලා කියන්නේ සීලයට. අකණ්ඩයි අච්චිද්දයි අසබලයි අකම්මාසයි. කරුණ තැනක් ලපකදල් තියෙන තැනක් හොයන්න බෑ. වහාම හන්දි කර ගන්නවා. ලැජ්ජාවටපත් වෙනවා. බයකොත් තියෙනවා. හිරියොත් අප ධනෙ තියෙනවනේ නේද? ඒක නිසා තප්පර දශමයක්වත් සෝතාපන්න පුද්ගලයෙක් සෝවන් මාර්ගස්ත පුද්ගලයා දුසිල් බව තුළ ඉන්නේ නැහැ. ඔය සීලේසු පරිපූර්ණකාරී හෝති කියන එක සෝවාන් මාර්ගගත පුද්ගලයන්ට තියෙනවා. පව කරනවා කලාතුරකින්. වහාම හන්දි කරගන්නවා. හොයන්න තියන්නෙම නෑ. සමාධිය තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. සමාධිස්මින් මත්ත සෝකාරී. පඤ්ඤාය මත්ත සෝකාරී. ප්‍රඥාවක් තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. කියන්නේ පොඩ්ඩයි කියන එකයි. සකදාගාමී පුද්ගලයා ගැන කියලා තියෙන්නේ ඔය ටික. සීලේසු පරිපූර්ණකාරී හොදි සමාධිස්මින් මත්ත සෝකාරී. පඤ්ඤායි මත්තසෝ මත්තසෝ කියන අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා කියන එක. අනාගාමී පුද්ගලයා ගැන කියලා තියෙන්නේ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් පරිපූර්ණකාරී හෝති. අන්න එතන තමයි සමාධිය පරිපූර්ණ වෙන්නේ. අනාගාමී පුද්ගලයාට. ඒත් පඤ්ඤාය මත්තසෝකාරී. ප්‍රඥාව තියෙන අවශ්‍ය ප්‍රමාණයට. රහතන් වහන්සේ ගැන කියනකොට සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මින් පරිපූර්ණකාරී පඤ්ඤාය පරිපූර්ණකාරී. අන්න එතන තමයි පරිපූර්ණත්වයට යන්නේ. මේ හැම ගුණ ධර්මයක්ම අවශ්‍ය ප්‍රමාණයට වැඩෙනවා මිසක් පරිපූර්ණත්වයට යන්නේ නැහැ. තේරුණා නේද? කෙලෙස් තුනත් ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයට කෙලෙස් ප්‍රහීන වෙනවා. දැන් සෝතාපන්න වෙනකොට ප්‍රහීන වෙන්නේ ක්ලේශ ධර්මයන් තුනයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. තේරුණේ? මේ හලෝ මේ ඔය What is that? පොඩ්ඩක් ඉන්න. අර මේ තේ හදලා බලන්න. දැන් එතකොට මම ඔය කට්ටියට ඉදිරිපත් කරේ මොකද්ද? මාර්ගඵල. මාර්ගඵල. ගොඩාක් තියනවා නේද? 34ක් වැඩි නේද? ඇයි සත්‍ය විසුද්ධිය? නව මහා විදර්ශනා ඥානය. එතකොට සප්තාරිය ධනය මේවා තමයි ඵල. දැන් බය නැතුව කියන්න පුළුවන් නේද අපි මාර්ගඵල ලබාගෙන තියෙනවා කියලා. කියන්න හැක්කද? ඔය අදාපුවගෙන් නෙමෙයි මං අහන්නේ. මේ පරණ භාවනා තීටරතිය. දැන් අද අලුතෙන් කට්ටිය ඇවිල්ලා ඇති. දැන් ඒ කට්ටියත් හිතන ඇති අනේ අපිටත් ඔය ටික හම්බ වුණොත් එහෙම. ඒ කට්ටියට උනන්දුව ඇති වෙන්න තමයි අද මං එන්න කිව්වේ. උනන්දු ඇති කරන්නට දැන් මොනවා කරලා නවතින්න බෑ තේරුණේ ඔන්නම තමයි සදහම් මාර්ග ඵල කියලා කියන්නේ සද්ධර්ම මාර්ගයෙන් ලැබෙන ඵලය හ්ම් හරි අසද්ධර්ම මාර්ග ඵලක් තියෙනවා අසද්ධර්ම මාර්ගඵලලාභීන් දකින්න හිරගෙවල් වලට යන්න ඕනේ පේමන්ට් එකට ඒ පේමන්ට් කියන බලා ගන්න පුළුවන්. අනේ කීයක් හරි දෙන්න මේ අපේ ළඟන මේ කියන්නේ මංගේ ආත්මයක එකාගේ අත් කැඩුවා වන්ට හිංසා කළා හොරකම් කළා දන් දුන්නේ නැහැ ඉතින් මේ අතක් කරේ එල්ලගෙන අනික් අත පපා යනවා එක එක්කෙනාට මොකද මේ මේ මේ මේ මාර්ගඵලලාභිය නෙමෙයිද මාර්ගඵලලාභිය නෙමෙයි ඈ කෙලවරක් ඔයිට වඩා පල ලබලා තියෙනවා ඒ කට්ටිය ගුටි කාලා ඇති කෙලවරක් නැතුව. බැලුම් ආලා ගුටි කාලා. ඔය කට්ටිය එච්චර ලබලා නෑ. ඒ කට්ටිය තමයි ලබලා තියෙන්නේ. හ්ම් මාර්ගඵල ලාභී. දැන් මගෙන් අහන්නේ කවුරුත් මාර්ගඵල ලාභී ඉන්නවද කියලා. අහපු එකේ පෙන්නනවා ඉන්නවා කියලා. හ්ම්. ඉතින් බොහොම සන්තෝෂයි නේද අපි දැන් මාර්ගඵල ලබාගෙන තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන් නේද? ලබාගත් ඵලත් කියන්න පුළුවන් නේද? සෝවාන් ඵලයත් එක්තරා ඵලයක් පමණයි කියලා හිතා ගන්න. මේ යනකොට 29ක් ඉවර වෙනකොට 30 වෙනි එක. ඒකත් එක අර ඵලයන් අතර තියෙන එක්තරා ඵලයක් මේක. ඊළඟ නෙක්ඛම්ම සංකප්පේ ඒකත් ඵලයක්. අව්‍යාපාද, අවිහිංසා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති. ඔය තියෙන ඵල. තේරුණා නේද? එහෙමනම් දැන් තේපන් සංග්‍රහයක් සෝදානම් කරලා තියෙන බව දැනෙනවා. අපි මේ පින්නතුන්ට පොඩ්ඩක් විවේකයක් දෙනවා. ඒකත් අනුභව කරලා ඊට පස්සේ ඔය පින්නතුන් මෙතන ඉඳන් ඉදිරියට යන්නේ කොහොමද කියන එක පිළිබඳව කියලා දෙන්න ඕනේ. එහෙනම් ඒ ටික එහෙම කරමු.